සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං කමාමි කමිතබ්බං Come come on, Kamaam kamidabbang supatita. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙහිණින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ භාවනා වැඩමුළුවේ දේශනා මාලාවේ හතරවෙනි ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුමු දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අජ්ජෝසනං පටිච්ච පරියේ පරිග්ගහෝති ඉතිකෝ පනේතං උත්තං තදානන්ද ඉමිනා පේතං පරියායේන වේදි තබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සර්වජන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ච වටිනා සූත්‍රයක් මහා නිදාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙනයි මේ භාවනා වැඩමුළුවට භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා මාලාවට මාතෘකා සපයගත්තේ. අත්‍තරම කියනවා මේ මුළු ඒ ධර්මචාරිකාවේම අපි ඒක තමයි මුලින් තියාගත්තේ නිසා ඒ දනිදෙන් වල කරපු වැඩමුළුවත් මෙල්බන් වල කරපු එකත් දැන් මේ තුන්වෙනි වතාවට තුන්වෙනි පූර්ක වශයෙන් කරන මේ බ්‍රිස්බේන් වැඩමුළුවටත් ඒ මහා නිදාන සූත්‍රය තමයි අපිට මාතෘකා සැපෙවි. ඒක ප්‍රධාන වශයෙන්ම පටිච්ච සමුප්පාදය පිළිබඳ විශේෂඥ දැනුමක් සරුවචනාංශේ සහ ආනන්ද ස්වාමීන් වහන්සේ අතර වෙන සාකච්ඡාවෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදී පුරුදු ද්වාදශාකාර පටිච්චසමුප්පාදය ඉදප්පච්චේතාවය ਸਰවචනාංශේ සවිස්තරව විස්තර කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේගේ යම් ප්‍රමාණික වැරදි ප්‍රකාශනයක් නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ පරිචාරයේ පරිචාම්පදේ ගැඹුරුයි ගැඹුරු වගේ පේනේ උනට මට ඒක හොඳට පැහැදිලිව හොඳට විස්තර වෙලා ප්‍රකට වෙලා පේනවා කියන්නේ එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයේ ਸਰවචනාංශේ බහා තබලා එහෙම කියන්න එපා මේ පටිච්චසමුපාදයේම එහෙම විස්තර වශයෙන් විස්තර වශයෙන් ප්‍රකට වීම වෙන්නේ නැහැ ගැඹුරුමයි කියලා. අනේ එතනදී ආනන්ද ස්වාමීන් වහන්සේට අර තවදුරටත් එහි ගැඹීරත්වය පෙන්වන්නයි ඒ සාකච්ඡාව යන්නේ. ඉතින් ඒකෙදී අපි මේ බ්‍රිස්බේන් සඳහා තෝරාගත්ත කොටස ගැන මතක් කරනවා නම් ඒක ප්‍රධාන වශයෙන්ම විස්තර සපයන්නේ විෂිතුරු වශයෙන් විස්තර කරන්නේ වේදනා සහ තණ්හා කියන මේ පුරුක් දෙක අතර තියෙන සම්බන්ධතාවය. මේ චෛතසික දෙක අතර තියෙන සම්බන්ධතාවය. ඉතින් ඒ සම්බන්ධතාවයේදී අපි යම් වේදනාවක් යම් විඳීමක් මොනම ඉන්දියක් හරහාරි අපිට එනකොට ඒ වේදනාවේ ඇති වෙන ස්වરૂපේ වේදනාවේ යාන්ත්‍රණය බලන වෙනුවට අපේ හිත පුරුදු වෙලා තියෙන එක වඩාම රසවත් කොටස අල්ලාගෙන ඒකේ මිහිරි කොටස අල්ලාගෙන ඒකට ආශා කරලා ඒකේ läග්ගෙන ඒකේ මම කියාගෙන අර වේදනාවක් නිසා තණ්හාවක් හට ගන්න හැටි දකින්න අපිට ස්පාසුවක් නැති වෙනවා. ඒ වේදනාව වලින් හම්බෙන ලොකුම තණ්හා කොටස කුට්ටිය කඩාගෙන ඒක රස විඳින්න යාමෙන් අපි හැමදාම තණ්හා දාශකත්වයකටපත් වෙනවා. තණ්හාවට බැල මෙහෙ මෙහෙවරකම් කරනවා. අනේ ඒ කිරීම නිසා සාමාන්‍ය පටිච්චසමුප්පාදයේ බලන කෙනෙකුට පේන්නේ වේදනා විඳීම් ශේස්ත්‍රය හරහා මනුෂ්‍ය ජීවිතයකට නැත්නම් හිතකට කෙලස් බර හිතකට වෙන්න පුළුවන් තණ්හා විතරයි කියලා. නමුත් අපි දන්නවා ජීවිතයක් ජීවත් කරනකොට අපිට දුක් ඇති වෙන්නේ සංසාරේ තණ්හාව නිසාමත් නෙවෙයි ද්වේෂ නිසාත් ඇති වෙනවා. එයා සමානව ද්වේෂ නිසාත් ඇති වෙනවා. නමුත් පටිච්චසමුපාදයේ ද්වේෂ කියන වචනේ සම්බන්ධ නැහැ. නමුත් මෙතනදී සරුවචනාංශේ පෙන්ලා දෙනවා මේ වේදනාපච්චා තණ්හා කියන තැන අතුරු පාරකින් එහෙම නැත්නම් වක්‍ර ගමනකින් ඒ තණ්හාව ද්වේෂයට මුල් වෙන හැටි. තණ්හාව කියලා කියන්නේ ආශාව, ද්වේෂය කියලා කියන්නේ තරහව. මේ ලෝකේ බලනකොට මේ දෙක හුරස්පරස් ධර්ම දෙකක්. තණ්හාව කියලා කියන්නේ ආශා කරන පැත්ත, ද්වේෂය කියන්නේ ඒක අනිත් පැත්ත. නමුත් තණ්හාව නිසා ද්වේෂය ඇති වෙන හැටි මෙතනදී පියවර 9කින් තරුවචනාංශෙ පෙන්නලා දෙනවා. වේදනාව නිසා තණ්හාව දෙනා වගේම යම් කිසි කෙනෙක් මේ තණ්හාව ඇති වුණාට පස්සේ ඒ තණ්හාව ඉතිරි පැතිරි වඩා දියුණු කර ගැනීම සඳහා ඒ තණ්හාවෙන් ඇතිවෙච්ච නැත්තම් ඒ ආශාව නිසා ඇතිවෙච්ච උනන්දු හරහා පරිේශන වලට පෙළඹෙනවා. විවිධාකාර විදියට මේ වෙලාවේ ලබන මේ ආශාවන්ත ඇති කරන දේ මට හෙටත් ගන්න නැත්තම් මට මගේ යාළු මිත්‍ර හිත මිත්‍ර නෑදෑයින්ටත් දෙන්න නැත්තම් මම යණ යන තැන මට ගන්න නැත්තම් කියලා ඒ ඇති වෙච්ච තණ්හාව තනවා වඩා ගැනීමට පරිේශන කරනවා කියන එක සාමාන්‍ය ලෝකෙ කියන්නේ અભිවෘද්ධිය සඳහා දියුණුව සඳහා කරන දෙයක්. ඒ නිසා ඒකේ බැලුව බැලමට කොහොමඩක්වත් සදාචාර සම්පන්නව වැරද්දක් පේන්නේ නැහැ. ඒ වගේ මේක ඍජු කෙලේශයක් වෙන්නේ නැහැ. නමුත් කාටවත් පිළිගන්න වෙනවා. අපි පරිේෂණ කරන්නේම මේ වෙනකොට අත්දකලා තියෙන තණ්හාවක් දිනු පවුණු කරගන්නයි. මේ පරිේෂණ නිසා ඒ කෙනාට ලාභ ලැබෙනවා. මොකද්ද? ක්‍රමසා විදි ලැබෙනවා. ඒ විඳපු ආශාව කට්‍යත් එක්ක හදා බෙදාගෙන විඳින හැටි යන යන තන හම් වෙන හැටි හැමදාම මේක තියෙන හැටි පිළිබඳව ඒ ලාභ නැත්තම් අර පරිශන ප්‍රතිඵල ලැබෙනවා. ඒ ලාභ ලැබුණාට පස්සේ ඒ විශාල පිරිසක් ඒ ලාභයට අයිතිවාසිකම් කියන්න නැත්තම් ලෝකයේ තද බල අවශ්‍යතාවය ඉල්ලුමක් තියෙනවා ඒ ලාභයට. එතකොට ඒ පරිශන පෙළඹිච්ච එකන විනිශ්චය කිරීමේ අයිතිවාසිකම අතර ගන්නවා. මමයි පරිශන කරුවේ මටයි ලාභය හම්බුනේ. ඒ නිසා මම දෙන්නේ මෙන්න මේ විදියට කඩලා බෙදලා. කියලා ඒ කෙනාට ඒ කෙනා මේ ස්වයං ඉදිරිපත් කිරීමක් ඉදිරිපත් කර ගන්නවා මේක බෙදලා දීමේ අයිතිය තියෙන්නේ මට කියලා. විනිශ්චය පිළිබඳ අයිතිය ගන්න ගියාම එයාගේ හිතේ මනාපේ තියෙන අයට කුටි කඩලා දෙනවා. චන්ද්‍රාගය අනුව තමන්ගේ රුචි අරුචිකම් වල හැටියට කුටි කඩනවා. ඡන්දෙන් දිනුවට පස්සේ දේශපාලනඥයෝ කරන දෙල්ලම තමයි. ඒ ඒ කුටි කැඩීම නිසා එයාට සිද්ධ වෙනවා ලෝකයාට සාධාරණීකරණය කරන්න අයි මම මෙයාට ලොකු කුට්ටියක් දුන්නේ මෙයාට පොඩි කුට්ටියක් දුන්නේ කියලා එතකොට අර කුට්ටි කැඩීමේ වැඩපිළිවෙල හරි දෙයක් ධාර්මික දෙයක් සාධාරණ දෙයක් කියලා අර කරපු වැරැද්ද සාධාරණීකරණය කරන්න දැඩි මතව ඔලට එල්ලා ගන්නවා මම මාගේ කියාගත්ත මම ගත්ත විනිශ්චය හරි ඒක ධාර්මිකයි ඒක සාධාරණයි කියලා ඒ විනිශ්චයට බැස ගැනීමක් নিমග්න වීමක් ඒක සාධාරණීකර කිරීමක් කරනවා. ඒක දරුවචන සඳහන් කරන්නේ අජෝසන කියන වචනේ. අජෝසන කියලා කියන්නේ තමන්ගේ රුචි අරුචිකම් අනුව තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ අනුව තමන්ගේ හැබැයි අනුව විනිශ්චයට එළඹිලා ඒ විනිශ්චය ලෝකයාට සාධාරණ නොවන උඟක් කළා. නමුත් තමන් ඒක සාධාරණ බව පෙන්වන්න අර ගත්ත ටික ඔප්පු කර පෙන්වීමට තද බල බැස ගැනීමක් කරනවා. තමන්ගේ දෘෂ්ටි කෝණය හරි බව පෙන්වනවා. ඒ නිසා ඒ දේ තමන් ඉස්මතු කරලා පෙන්නපු දේ වැඩියෙන් සලකපු දේ පිළිබඳව පරිග්‍රහණයක් දැඩිකොල අල්ලා ගැනීමක් ඒ පුද්ගලයා තුළ මේ සක්න තුලින් ඉබේම ඇති වෙනවා. නමුත් ඒ දැඩිකොට අල්ලාගත්තට පස්සේ ඒ කෙනා බලන දෘෂ්ටි කෝණය නෙවෙයි ලෝකයා බලන්නේ. ඒ නිසා මෙයාට ලාභේ වැඩි වෙන්න වැඩි වෙන්න ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. විශේෂ මෙන්න ඒක කවුරු හරි ජයක් ලබනකොටම ඊට අනිත් පැත්තේ කට්ටිය පරාදයටපත් වෙලා ඒ පුද්ගල විනාශ කරන්න උත්සාහ කරනවා. ජයං බේරප්පසවති කියලා ජය ලබන්න ලබන්න පරිදිජ පක්ෂේ වෛරයෙන් පැහැවෙනකොට මේ මනුස්සයාට ආරක්ෂක ක්‍රම සහ විදි හොයන්න සිද්ධ වෙනවා. ඒ ආරක්ෂාධිකරණ පටිච්ච ඒ ආරක්ෂාධිකරණ ගැන හිතන්න ගියාට පස්සේ ඒ කෙනාට දණ්ඩා දාන සත්තා දාන විදිහට දඬු මුගුරු අතේ තියාගෙන ඉන්න වෙනවා ආයුධ අතර ගන්න වෙනවා කලහ විග්‍රහ විවාද කලහ කරන්න සිද්ධ වෙනවා මේ උපවාද කරන්න සිද්ධ වෙනවා විග්‍රහ වාද කරන්න සිද්ධ වෙනවා ඊට පස්සේ අනන්ත අප්‍රමාණ හිස් වචන කතා කරන්න වෙනවා බොරු කියන්න සිද්ධ වෙනවා කිලෝ රක්නති පාපක කුසල ධර්ම රාශියක් වෙනවා ඒක වෙන්නේ ලාභේ වැඩි වෙන්න වැඩි වෙන්න ඒක නිසා ලෝකයා හිතන්නේ ලාභේ වැඩි වීම බොහොම හොඳ දෙයක් කියලා නමුත් හිත හදාගත්තේ නැති මනුස්සයෙකුට ලාභේ දුන්න ගමන් ඒ මනුස්සයා විනාශ වෙනවා ඒක තමයි හොඳම ක්‍රමේ ලාභේ නිසා ලාභ සත්කාර නිසා අපේ යන ගමන අපිට අන්දමන්ද වෙනවා මුලා වෙලා ගමනේ පිටපැත්තකට යනවා ඒ නිසා තණ්හාව නිසා අන්තිමට අර දඬුමුගුරු ගැනීම වගේ ඒ දිග ගමනකට පස්සේ තණ්හාව අනිත් පැත්ත කියන විපල්ලාසය වෙන ද්වේෂයට පැහැර වෙන හැටි මේ මහා නිදාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපේ පසුගිය දවස් තුනේම ඒ කලා විවාද විග්‍රහ ආදී කටයුතු නිසා අපිට හම්බ කරගත්ත නැත්නම් උයාගත්ත බත කණ්ඩ හම්බ වෙන්නේ නැති හැටි, එලාගත්ත පැදුරු නිින්දයන් නැති හැටි අපි හොඳටම දන්නවා. අන්න ඒ වගේ දෙයකට අපිට යම් වෙලාවක ඒ වගේ අසහනකාරී තත්ත්වයක් ආවනම් ඒකට ප්‍රධාන හේතුව අපේ හිතේ අනාරක්ෂාව පිළිබඳව ඇති වෙලා තියෙන නොසන්සුන් ගතියයි කියන එකයි සරුවචනanse කියන්නේ. ඒ අපි හිතන්නේ ඒ සරුවචනanse පෙන්වන විදිහට මේ දණ්ඩා දාන සත්තා දාන කියන දඬු මුගුරු ගැනීම ආයුධ ගැනීම කලා විවාද විග්‍රහ ඇති වෙන්නේ අල්ලපු ගෙදර කෙනාගේ තරත් වැරද්ද නිසා නැත්නම් විරුද්ධ පක්ෂයාගේ වැරද්ද නිසා එහෙම නැත්නම් කවුරු හරි කරපු මේ හුනියමක් නිසායි කියලා. නමුත් සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි. Tamange හිතේ තියෙන අනාරක්ෂාව වැඩි වෙන්න වැඩි වෙන්න ලෝකයාම පේන්නේ අර මුර්ග සංවර්ෂයට වරුසාවට වැහි දෙමිච්ච මුර්ගෙක් වගේ. ඒ අහුවෙන අහුවෙන දේ දඬු මුගුරක් වාගේ පේනවා. ඉතින් එක එකට නියව ගන්නවා, බැන ගන්නවා, රණ්ඩු සරුවල් ගොඩක් කරනවා. ඒකට හේතුව අනාරක්ෂාව. ඒ අනාරක්ෂාවට හේතුව මොකද්ද මේ සංසාරේ අර ගොමු කුරුමිනේට ගොම්බෙට්ටක් හම්බුණා වගේ හම්බෙච්ච දේ අල්ලපදාගෙන. මොකද්ද කුණු කන්දලයක් අල්ලපදාගෙන ඒ අල්ලගත බදාගත්ත දෙයට ඊට කලින් බැහැගෙන ඒකට ආශා කරලා මෙන්න මේ වගේ මේ වෛරය දක්වා මේ චිත්ත પરම්පරාව ගෙනලා ਸਰවඥන්සේ වෛරයේ ඉඳලා නැත්තම් මේ දඬු මුගුරු ගැනීම තැන ඉඳලා ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන යනවා දඩ මුගුරු ගන්න හේතුව ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ අනාරක්ෂාව ඒකට හේතුව තමයි මේ මොකද්ද එකක් දැඩි කරලා අල්ලගෙන ඒක ඔප්පු කරලා දඟලන්න හදන්න ගන්න ගතිය ඒකට හේතුව තමයි ඊට කලින්ම ඒක මගේ මතේ මගේ දෘෂ්ටිය මගේ තර්කේ කියා ගන්න හදපු ගතිය ඒකට හේතු වෙලා තියෙන්නේ තමන් ගත්ත විනිශ්චයදී කරපු වැරදි බෙදා හදා ගැනීමක් ආදී වශයෙන් යන ගමනේ අද දවසට අපට මාතෘකාව වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ අජෝසනය තමාගේයයි බලවත් සල්ල බදා ගැනීම නිසා ඒ දේ එක්ක බැඳීමක් ඇති වෙන පුංචි සම්දිස්ථානයක් මෙතන අපි අද ඉස්සරහට ගන්න හදා. මේ සම්දිස්ථානේ බුදුහාමුදුර කෙනෙක් වගේ කෙනෙක් අපිට කරුණාවෙන් කියලා දුන්නේ නැත්නම් අපිට කවදාවත් කල්පනා වෙන්නේ නැහැ. අපිට දවසකට කරන්න වෙන විනිශ්චයවලදී අපි යම් තැනකදී අසාධාරණයක් සිද්ධ වුණොත් ඒක පක්ෂයකට මගේ පැත්ත කියලා කියාගත්තොත් අනිවාර්යයෙන්ම රණ්ඩුවකට මුලක් වෙනවා. එහෙම නැත්නම් ද්වේෂයකට මුලක් වෙනවා. නමුත් දවසේ එළඹෙන කරුණවලදී විනිශ්චය නොකරත් බෑ. ඒක අපිට යුතුයකමක් වශයෙන් පැවරිලා තියෙනවා මාට නිලයක් වශයෙන්. එහෙම නැත්නම් වගකීමක් වශයෙන් ඒ නිසා ඒ අජෝසනේ කියලා මේ පැත්ත හරි මේ පැත්ත වැරදි කියලා අපි යම් වෙලාවකට එක පැත්තකට මගේ පැත්තේයි බලවත් සටහනක් අවබෝධ කිරීමක් කරන හැම චිත්තක්ෂණයකම අපි අර විශාල යුද්ධයකට විශාල ගැටුමකට විශාල ප්‍රශ්නයකට බීජ උපදනවා නමුත් ඒ වගේ අනිත්‍ය විපාක නපුරු විපාක එනකොට හරිම අමාරුයි සම්බන්ධ කරලා පෙන්වන්න මම අරගත්ත වැරදි විනිශ්චය නිසා මම මේ මේ සටනේ දෙපිලේ පැත්තක් ගත්ත නිසා මේක ඇති වෙලා තියෙන්නේ කියලා එකක් අපිට පිටිපස්ස පිටිපස්සට ඒ විදිහට යෝනිසමනස්කාරය නෑ මේ නිසා මේක වෙනවයි කියන එක දැක ගන්න බෑ දෙක ඒ දේ දැක්කොත් Tamange ඉච්ඡා බංගත්වයට හේතු වෙන පෞරුෂත්වයට බාධා වෙනවා පෞරුෂත්වයට තරම් නොවන දෙයක් වෙන නිසා ඒක පෙනුනත් බාර ගන්න. ඉතින් ඒකට සරුවචනාංශ වගේ කෙනෙක් සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරලා කියන වචනේ කාටවත් හැකිතන්න බැරි වෙන විදිහට විශ්වසනීය බවට ඇති කරලා පෙන්ලා දෙනවා. බල දැනගන්න ඕන දැනගල්ලා නැත්තම් නිකන් හිටපල්ලා. මේ ලෝකේ ඇති වෙලා තියෙන මේ රණ්ඩු දරුවල් සේරටම අර විශාල වශයෙන් රාජ්‍ය වශයෙන් ඇති වෙන තණ්ඩු එනතන් දේශ සීමා අරගල එනතන් මේ ආගම් වශයෙන් එනතන් gedara gedarak ඇතුලේ ගෑණි මිනිහා රණ්ඩු කරනවා තේරටම හේතුව ඒ විනිශ්චය කරන වේලාවක නැත්තම් දෙපිලක තියෙන වේලාවක Taman අසාධාරණව එක පැත්තකට වැඩිපුර උදව් කරලා. ඉතින් ඒක නිසා රාජාධිකරණයක ශ්‍රේෂ්ඨ අධිකරණයක දෙපාර්ශවයේ පැත්ත දෙපාර්ශවයටම සාධාරණ පැත්තෙන් බලලා නඩු විනිශ්චය කරන විනිශ්චයකාරවරයෙකුසේ අපිට මේ දවස පුරා ඇති වෙන දේවල් වල දෙපැත්ත සාධාරණව සලකා බලන්න තරම් අෂ්ටලෝක ධර්මයේ කම්පන වෙන මනසක් ඇති වෙන තෙක් ඒ පුද්ගලයා හිතන්නේ නෑ මම මේකේ විනිශ්චය කළ යුතුමයි ඒක හිතන එක මහාන වෛතිවාසිකමක් ඊටත් වැඩිය ඒ පිරිසේ අයියා වෙන්න පිරිසේ මුදුන වෙන්න පිරිසේ ගරු වෙන්න ඒ විනිශ්චය අන්ධහර පාල කරනවා. කෙරුවට පස්සේ වෙන්නේ එක පැත්තක් එතනදීම නුරුස්නා ගතියටපත් වෙනවා තරහටපත් වෙනවා ඊට පස්සේ ඒක දිගින් දිගට අර විදියට ආරක්ෂාවට බරපතල තර්ජන එල්ල වුණාට පස්සේ අපිට ඒක ගහපා දීම සඳහා යුද ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. ඉතින් භාවනාවකදී අපි කොහොමද නැත්නම් භාවනා කරන කෙනෙක් මේ වගේ අජෝසනයක් ඇති කරගන්න නැතුව මේ අජෝසනය කියලා කියන්නේ මගේ කියලා බලවට අල්ලා ගැනීම ඒකට සමාන වචනයක් ත්‍රිපිටකේ සඳහන් වෙනවා අබිනිවේෂණය කියලා ගෙවදීම කියලා. තමකට වැද ගන්නවා. එහෙම නැත්නම් නැති කියන වචනයත් පාවිච්චි කරනවා. ඒක පැත්තකට නතු වෙනවා. විනිශ්චය සාධාරණ නැහැ. අන්න ඒ වාගේ අබිනිවේෂයක්, අජෝතනයක්, නැතියක් ඇති කරගන්න නැතුව මේ භාවනාවක් මෙහෙවනවයි කියන එක අජෝතනයක්, අබිනිවේෂණයක්, නැතියක් සහිත හිතකට කරන්න පුළුවන් ද කියන තරම් සැක උපදවන. මොකද අපේ පරිණාමයේදී අපි දිගටම කරගෙන ආවේ ඒ තමන්ගේ ඊතාවර භාවය වැඩි කරන වැඩි ආස්වාදයක් දෙන පැත්තට නතු වෙන එක තමයි. ඒකට බැස ගන්න එක තමයි. ඒකට රිංග ගන්න එක තමයි අපි කරගෙන කරගෙන ඇවිල්ලා අද මේ මත්තපට ඇවිල්ලා තියෙන නිසා අපේ ලේවල, නහරවල, ඇටවල, ඇට මිදුළු වල දිගටෝම තියෙනවා තත්ත්වයක් ආපු ගමන් මගේ කුට්ටිය කඩා ගන්න. මගේ මම මට වාසි පැත්ත අවස්ථා ප්‍රයෝජන ගන්න. ඉතින් මේ ගැනීම හරහා මේ සා දුකක් එන බව දන්නවනම් සමහර විටක සලකා බලන්න ඉඩ තියෙනවා. නමුත් මේ මතයේ ඉදිරිපත් කරනකොට සුත්තමේ වශයෙන්වත් මේක තලකා බලන්නේ නැති පිරිසකුත් ඉන්න ඉඩ තියෙනවා. ඒගොල්ලත් එක්ක යුද ප්‍රකාශ කරන දෙයක් ඇත්තේ නැහැ. ඒ හැම කෙනෙක්ම මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මහන්සි වෙන්නේ එන දේන හැටියට බාර ගන්න නෙමෙයි තමන්ගේ කුට්ටිය කඩා ගන්න තමයි. ඉතින් එහෙම ජීවන දර්ශනයක් සහිත එවැනි කල්පනා ක්‍රමයක් විනිශ්චයක් සහිත කෙනාට මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙනවා කියන වචනේ අපේ සිංහල බෞද්ධයට වගේ ඇහිලවත් හුරු නැත්තම් පටේර සංස්කෘතිය තියෙන රටක මේක කියලා දෙන්න කිව්වොත් දේශකයන් වහන්සේට මොකද වෙන්නේ කියලා හිතා ගන්න. මොකද ඒ තරම්ම ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකේ එහෙම නැත්නම් මේ සැප සොයාගෙන යන ගමනේ සැප වැඩි වෙන පැත්තට ගියාම මොකක්ද ඇති වැරද්ද? ඕකෙදී මොකද්ද මේ සදාචාරය ගැන කල්පනා කරන්න තියෙන්නේ අපිට තියෙන්නේ කාපල බිපල ජොලි කරපල කියන සදාචාරයක්. ඒක තියෙනකොට ඔය සදා හරි වැරදි ඕනෙත් නැහැ ධාර්මික අදහස් ඕනෙත් නැහැ. කොහේ හරි පැත්තෙන් කමන්න තමන්ට වාසි ලැබෙනවනම් එහෙම නැත්නම් සැප වැඩි වෙනවනම් ඒ පැත්තට අදින එක තමයි මනුෂ්‍යකම. ඉතින් ඇත්ත වශයෙන්ම ලංකාව වගේ අර බෞද්ධ පාසිකරය සංස්කෘතියක් තියෙන රටක ඒ අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වීම කියන වචනේ ඇහිලා තිබුණාට ඒක හුදු වචනයක් විතරයි. ක්‍රියාකාරකම් වල ඔය කිසිම වෙනසක් නැත්තේ නෑ. යුද්ධත් එකයි කල්ලත් එකයි. වැඩ කිරිකාවේ නම් තියෙන්නේ තමන්ගේ කුට්ටිය කඩා ගන්න එක තමයි. ඒක නිසා සරුවචනාංශය අර සූත්‍ර පිටකයේ විශේෂයෙන්ම කග්ගවිසාන සූත්‍රයේ අන්තිම ගාථාවේ සඳහන් කරලා තියෙනවා භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්ථට්ඨ පඤ්ඤා අසුචි මනුසා ඒකෝචරේ විකග්ග විසාන කප්පෝ කියලා. බුදුහන්සේගේ ඒ කාතාවෙන් දක්වන දර්ශනේ තමයි භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා. අපි කවුරු හරි භජනය කරනවා නම් සේවනය කරනවා නම් අර්ථයක් බලාගෙනයි කරන්නේ. ඒ කියන්නේ මේ කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල. මාරුව බල බලා දියට කැරකිල්ල. සූර්ය උදා වෙන තෙක් පිණි බෑවිල්ල. ඒ වගේ තමයි අපි යම් කෙනෙක් ඇසුරු කරන්නේ ඒ කෙනාගෙන් අපිට යම් ප්‍රයෝජනයක් ලැබෙනකන් තමයි. ප්‍රයෝජන ඉවරෙච්ච දවසේම පඬරලකට තරම්වත් උදේ පාන්දර කැහැලා බිමට දාන කුණු කෙල ටිකක් තරමටවත් ඒ මනුස්සයා සලකන්නේ නැහැ. ඉතින් මේක කියනකොට තරහ යනවා මම මේ පිළිදෙට නෙමෙයි මේ කියන්නේ ඈ පොතේ තියෙන එක. කැමැති නම් ඒ සුත්ත නිපාතේ කග්ගවිචාන සූත්‍රයේ අන්තිම ගාතාව කියවන්න භජಂತಿ සේවಂತಿ ච කාරණත්තා නිඛාරණා දුර්ලභ අජ්ජමිතා. එහෙම කුට්ටි කඩාගෙන අදහසකින් තොරව වාසිය අදහසකින් තොරව ඇසුරක් ලෝකේ තියෙනවා නම් එවැනි කෙනා දුර්ලභයි කියලා තියෙනවා. බුදු ඇසුර සඳහා ඇසුරක් තියෙන එක දුර්ලභයි තියෙනවා නම් යම් කිසි භජනයක්, සේවනයක්, කාරණා අර්ථයක් බලාගෙන. අත්තට්ඨ පඤ්ඤා අසුචි මනුස්සා. අත්ත කියලා කියන එකට ඇති වෙච්ච සිංහල වචන තමයි අර්ථ ශාස්ත්‍රය කියන එක. අර්ථ ශාස්ත්‍රය කියන්නේ සල්ලි. රුපියල්. මෙහෙනම් ඩොලර්. අත්තට පඤ්ඤා අසුචි මනුසා මනුස්සයා සල්ලිමයි හොයන්නේ කක්කමයි කියලා. අසුචිමයි. ආයි කිසිසේත්ම කිසිම කෙනෙකුට ඇඟිල්ලක් ගහන්න ඉඩක් තියලා නැහැ. අත්හට පඤ්ඤා අසුචි මනුසා. අර්ථේමයි හොයන්නේ. අසුචිමයි ඒක නිසා ඒකෝ චරේ එකක්ග විසාන කප්පෝ. ඒ නිසා මට තනිව කඟ වේනෙක්ගේ තනි අඟ වගේ තනි වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ අතර කිසිම ගනුදෙනුවක් ඇත්තේ නැහැ. වාසියතත් නරකන්නේ නැති. ඉතින් එවැනි දෙයක් අපි ප්‍රසිද්ධ සමිතියක සමාගමක දේශපාලන රැසීම කිව්වොත් එහෙම මම හිතන්නේ කුටි කණ්ඩා සිද්ධ වෙනවා. භාවනා කරන අයට මේ හරහා මේක නොදැනීම හරහා අපි දවසකට ඇති කරගන්න අලුත් රණ්ඩු ප්‍රමාණය. දවසට ඇති කරන අලුත් අන්‍යෝන්‍ය අනවබෝධ ප්‍රමාණය කියලා දන්නවනම් මේ තේරීම හරහා අපිට ලාභයක් නොලැබෙනවම නෙවෙයි. අපි කුට්ටිය කඩාගන්නේ අපිට යම් ආස්වාදයක් තියෙන නිසා තමයි. නමුත් මේ ආස්වාදයෙන් අන්තිමට අරසා සමාන දඬු මුගුරු ගැනීම, කලහ කිරීම, ආයුධ ගැනීම, තෝතෝ වරපල කියා ගැනීම, බොරු කීම්, මුසාවාද කතා කිරීම අනන්ත අකුසල ධර්ම තියා බලනකොට මේ අවස්ථාව ලැබිච්ච වෙලාවේ තමන්ගේ කුට්ටිය කඩා ගැනීම නිසා මේ ලැබෙන ලාභයයි අර පස්සේ හම්බෙන අර ආදීනවයයි බලනකොට බුදුරජාණන්සේ කල්පනා කරලා තියෙනවා මේක දන්නවනම් මේක මේ මැනලා ගන්න පුළුවන් නම් කවදාකවත් මිනිස්සෙක් වගේ අවස්ථාව ආව පළියට තමන්ගේ වාසියට වැඩ කරන එකක් නැහැ කියන්නේ ඉතින් ඒක ඇත්තටම ජන විඥාණයට එහෙම නැත්නම් සමාජගත ව්‍යුහයට දෙන්න පුළුවන් කියන එක නම් මම පුද්ගලිකව හිතන්නේ කරන්නම බෑ. මොකද ලෝකෙ දුවන්නේම ලාභේ පැත්තටයි වාසි පැත්තටයි. කාර්ය කරන තුරු කාගෙත් රැවටිලි එක සිංහල කවි මෙව්වා. පාරෝපදින තුරු දියට කැළඹිල්ල. කාර්ය කරනකන් තමයි මේ කටයුත්ත කරේ. ඉතින් භාවනා කරනකොට අපි මේක කොහොමද මේ වගේ ලේවලට බහගත්ත දෙයක් අපි ආදීන වශයෙන් දැනගන්න කරන්න කියන එකේදී මේ සතිය මේ නැත්නම් අපි කියන සිහිය නැත්නම් අප්‍රමාදය ගැන කතා කරනකොට කියනවා අපි සතිය දිනු කරන්න ඕනේ Taman කරා පැමිණෙන කිසිම දෙයක් තේරීමකින් බේරීමකින් තොරව. එන ඕනම දෙයකට එන තාලෙන් බාර ගන්න පුළුවන් තත්ත්වයට යණ්ඩයි අපි සතිය ප්‍රයෝජන ගන්න. ඒකට සුද්ධ කියන්නේ choiceless awareness කියලා. එන දේවල් තෝරන්න එපා. මේක හරි මේක වැරදි මේක ධාර්මික මේක අධාර්මික මේක සભ્ય සම්පන්නයි මේක අසભ્યයි මොනම දෙයක්වත් තෝරන්න පටන් අරගත්තොත් අපි අර අපි ගෙනාපු මතිමතාන්තර ගෙනාපු පෞරුෂත්ව ලක්ෂණ ගෙනාපු පුරුදු මතුවෙන සංසිද්ධිය බැලීමේදී වර්ණ ගන්න වර්ණ ගන්නවට පස්සේ අපිට කවදාකවත් සිද්ධිය සිද්ධි වශයෙන් දැක් ගන්න හම්බෙන්නේ අපි එළඹෙන විනිශ්චය බොහෝ විට පක්ෂග්‍රාහී ඒක නිසා අපිට මේ සතිය වඩන චිත්තක්ෂණයක නැත්තම් ක්ෂණ මාත්‍රාව තුල සති මාත්‍රාව තුල ක්ෂණ සම්පත්තිය තුල දවසකට එහෙම නැත්නම් භාවනා පරියන්කයකට එහෙම නැත්නම් සක්මන් අවස්ථාවක එක චිත්තක්ෂණයක්වත් අර වගේ අජෝසනයකින් තොරව අර වගේ අබිනිවේෂයකින් තොරව අර වගේ නැති භාවයකින් තොරව පවත්වන්න පුළුවන් නම් ඒකේ තියෙන වටිනාකම තමයි මෙන්න මේ චිත්තක්ෂණය හඳුනාගෙන ඒක දිනු පවුණු කරන මනුස්සයාට විතරක් මේ ජීවිතේ නිවන් ලබන්න පුළුවන්. ඒ චිත්තක්ෂණය ලැබුණත් ඒ චිත්තක්ෂණයේ එවැනි නැතියකින් තොර අබිනිවේෂයකින් තොරව අජෝසනයකින් තොර හිතක් බව දන්නේ නැත්නම් අන්ධයා යනකොට পায়ට මණිකක් හැප්පුණාට අන්ධයා දන්නේ නැහැ. මණිකක් කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒකේ වාචයක් වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන එක්කනා, තතිය වඩන එක්කනා, සතිපට්ඨානේ දියුණු කරන කෙනා, අප්‍රමාදී කෙනා මොකටද මේ භාවනා කරන්න කියලා අහුවොත් කියන්නේ ඇති ඇති හැටිය දැකීමට. ඇත්ත ඇති හැටිය දැකීමට. ඇත්ත ඇති හැටිය දැකීමට නම් Taman කරා එළඹෙන දේ, මතුවෙන දේ තෝරන්න බේරන්න යන්න නරකයි. තීරුවොත් බේරුවොත් අනිවාර්යයෙන්ම තමන්ගේ මති මතාන්තර අනුව තමන්ගේ රුචි අරුචිකම් අනුව තමන්ගේ ඇබ්බැහි අනුව තමන් ඒ සිද්ධියට අහු වෙනවා මේ පැත්ත හොඳයි මේ පැත්ත නරකයි කියනවා මේ සිද්ධිය දිහා හොඳට බැලුවොත් මේ සිද්ධියේ කිසිම හොඳ පැත්තක් නරක පැත්තක් නැහැ ඒක හුදු සිද්ධියක් විතරයි නමුත් ඒ අපි ඉගෙනගෙන තියෙන ක්‍රමයේ හැටියට එහෙම නොසලකා හැරියොත් අපිට පේන්නේ අපේ මනස තීක්ෂණ නෑ මනස හරියට හොඳ විනිශ්චයක් ගන්න බෑ ඒක නිසා අපි කොහොම හරි සිද්ධියක් ආපු ගමන් අපි ඒකේ මේ හරි වැරදි හොඳ නරක සාධාන අසාධාන ධාර්මික අධාර්මික පැති තෝරගෙන තේරීම හරහා අපේ මති මතාන්තරයේ සිද්ධියට කවණ ගතියක් තියෙනවා. ඉතින් මේක මට මතක් වෙනවා මම එක දවසක් ඔය ගිහි කාලේ සුපුදරාමයට යන වෙලාවේදී එතන ඒ හිටියා අපේ අම්පිටි රාහුල ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ මම යනකොට සක්මන් කරගෙන හිටියේ මම කීප වතාවක් ඒ සම්බෙලා ඊට ඉස්සෙල්ලා සමාඩ පැය පැය භාගෙ විතර වගේ ධර්ම සාකච්ඡා කරනවා ඉතින් ඒ ශාංශ මම එනකොටම මහත්තයා එනවා යන් අපි කියලා දැන් තියෙන කොට නැගිලා තිබුණා පරණ තිබුණ එකම ශාලාව තිබුණේ ගිහිල්ලා හොඳට පట్టල වෙලා මම ප්‍රශ්නයක් අහනත් මොනවත් කරන්න ඉස්සෙල්ලා මට තේරෙන්නේ මහත්තයෝ මේ මුළු සංසාරෙම බලු බෙට්ටක් වගේ කියලා මුණ දිහා බලනකොට බලු වෙට්ටේ මුල හොඳයි අග හොඳ නැහැ කියලා දෙයක් නැහැ. පිටපැත්ත හරිනේ මැදට ගියොත් හොඳ කැලලක් තියෙනවා කියලා තේරෙන්නේ මේක හතිගොන බලි බෙට්ටා. ගණ්ඩම දෙයක් නෑ. ඔකේ හොතලා ගන්න දෙයක්වත් නෑ බලුප්පේ දාලා ගන්න දෙයක්වත් නෑ. මේකේ මොනවද අහුලන්න තියෙන්නේ? ඉතින් මට හිතුණා මේක මේ මේ වගේ වැදගත් හාමුදුර කෙනෙක් <laughs> කියනවා කියන එකටත් දැන් ඉතින් මමත් වැදගත් හාමුදුර කෙනෙක් තමයි මමත් කියනවා දැන් <laughs> මේක සංසාරේ බලු බෙට්ට මේ අපි හිතනවා මුල කෑල්ල හොඳයි අග කෑල්ල හොඳ නැහැ කියලා අපි වෙන පොත්ත හොඳයි මෑද හැරිය තවුතුයි කියලා. ඒක ලියලා මේ ඉදිරිපත් වෙන ඕනම සංසිද්ධියක්. ඒක ශූන්‍ය වශයෙන් බලන්නේ නැතුව, තුච්ඡ වශයෙන් බලන්නේ නැතුව, රිත්ත වශයෙන් බලන්නේ නැතුව, අනාත්ම වශයෙන් බලන්නේ නැතුව, පරතෝ වශයෙන් බලන්නේ නැතුව අපේ රුචිය අල්ලනවා. ඒක පේන්නේ හරි අහිංසක රසකාමියෙක්ගේ එහෙම නැත්නම් సౌందర్యාත්මකව හෝ බලන අහිංසක වැඩක් කියලා. නමුත් එතන යටිපහුව වෙන දේ අන්තිමට මල්පල දරලා එනකොට අර ගත්ත විනිශ්චය ඔප්පු කරන්න දඟලනකොට අන්තිමට දඬුමුගුරු ගන්න ගිය දවසේ අනවශ්‍ය රණ්ඩුවක් ඇති කරගන්නවා. ඒ ඔය නිල් මේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ තිබුණා ඒ දිවේලුවන ධම්ම ගෲප් කියලා පුංචි කීප දෙනෙක් එකතු වෙලා අපි මේ එකතු වෙන තැනක් ඇත්තටම එකතුනේ බොහොම වැදගත් කට්ටිය. ඉතින් එතනදී ඒ වැදගත් මහත්තුරු දෙන්නේ කම්මපක්. එක්කෙනෙක් කිව්වා මේ බුද්ධ ආගම හුදු බුද්ධ ආගම සඳහා පමණයි. ඒක PhD එකක් ගන්න, එහෙම නැත්නම් ඩිප්ලෝමා එකකට ගන්න මිසක වැඩි සීරියස් ගන්න නරකයි. අනික් මහත්තයා කිව්වා නෑ නෑ බුද්ධ ආගම ඒකාන්තේ මේ ආත්ම නිවන් දකින්න ඒකේ පැත්තකට දාන මූල ධර්මයක් නෙමෙයි මේක ප්‍රායෝගික දෙයක් කියලා. ඉතින් බොහොම ලස්සන මාතෘකාවක්. දෙන්න මේ දෙන්නට දෙන්න කතාවල එකපාරට මහත්තයා පුටුව ගත්ත ඇදලා ඇරිය නැත්නම් අනික් මහත්තයාගේ ඔළුවට මේ පටන් ගන්නකොට පටන් අරගත්තේ හුදු මතයක්. බුද්ධ ධර්ම කියලා කියන්නේ මූල ධර්මයක්ද ප්‍රායෝගික පැත්තක්ද කියන එක. අන්තිමට කියලා බලනකොට දෙන්නට මතක නැති වුණා. Taman ඉන්නේ කොහෙද? කොහෙන්ද පටන් ගත්තේ කියලා. ඔය ඔය දෙහිදී මැද ගොඩින් මහත්තයා හිටියා. ඉතින් ගොඩින් මහත්තයා මෙහෙම බලනවා මෙහෙම බලනවා. අරයා දිනනවා මෙයා දිනනවා අන්තිමට එක්කෙනෙක් පුටුව ගන්නකොට ගොඩින් මහත්තයා කරලා තියෙන එක පාරට නිකන් ඉඳුරන් ඔක්කොම අකුලගෙන සමාධිගත වෙලා තියෙනවා. අර දෙන්නටම වස විල්ලජ්ජාවක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි තියෙන ගහගත්තත් දැන් බලන්න කෙනෙක් නැහැ. එක්කනයි හිටියේ මේ මනුස්සයාත් දැන් නැහැ. මුතු බිම තියලා විල්ලජ්ජාවටපත් වෙලා පොඩි නයිලකට ඇවිල්ලා කවලු බලන්න අපිට වෙච්ච දේ. මෙන්න එතෙන්ද ගියා අපි භාවනා කරන්න. භාවනා කරන ගවසේ හුදු මතයක් ආවා භාව බුද්ධහම කියලා කියන්නේ මූල ධර්මයක්ද සුද්ධ විද්‍යාවක්ද ප්‍රායෝගික විද්‍යාවක්ද කියලා. අන්තිමට ගිහලා දෙන්න ගහගන්න යනකම් දන්නේ ඉතින් මේක තමයි මම කියන්න හදන්නේ. සතිය කියන එකේදී අපිට පුළුවන් තරම් හඳුල්ලා දෙනවා. මෙන්න මේ වගේ විඥානය හැම වෙලාවෙම කැමැති දෙක දෙපැත්තට කරලා රණ්ඩු කරනකොට ගත විඥාණයට ලොකු විනිශ්චයකාරකමක් හම්බ නමුත් අපි යම් වෙලාවක දැක්කොත් මේ දෙකම සමානයි කියලා විඥානේ පුදුම පෙරලි වගයක් කරනවා. එහෙම බලන් එපා. මේක එහෙම බැලුවොත් හරි කම්මැලි. මේක එහෙම බැලුවොත් එහෙම හරි නීරසයි. මේක එහෙම බැලුවොත් එහෙම හරි ඒකාකාරයි. ඔක මොකකින් හරි පරිප්පේ දාලා දෙන්න උරුට්ටුවට තියාගන්නයි කියලා. මේක නිදර්ශනය පෙන්වන්න පුළුවන්. ਸਰවඥාන්සේ මේක අපිට පෙන්වන හැටි අපිට පටන් අර ගන්නකොට ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි කියලා අපිට කියන්න බලන්න ආස්වාසිත අපිට නාසිකාග්‍රේ සීතල ගතියක් දැනෙනවා ප්‍රස්වාසයේ උණුසුම් ගතියක් දැනෙනවා නැත්නම් සීතල නැතුව දැනෙනවා ආශ්වාසය මට මෙතන දැනෙනවා ප්‍රශ්වාසය මෙතෙන් දැනෙනවා කියලා මේ දෙක වෙන් කරලා මේ දෙක මේ දෙකේ තියෙන මේ පච්චත්ත ලක්ෂණ එහෙම නැත්නම් පෞද්ගලික ලක්ෂණ ස්වභාව ලක්ෂණ වෙන් කරලා දකින්නතා ඒ භාවනා යෝගාවචරයට කොලේ අරගෙන දෙකට බෙදලා මේ පැත්තේ වම් අත පැත්තේ ආශ්වාසයේ ලකුණු ලියන්න පුළුවන් දකුණු අත පැත්තේ ප්‍රශ්වාසයේ ලකුණු ලිව්වොත් දිගට ලයිස්ට්ුවක් හදතයි මෙහෙම කරගෙන කරගෙන බුදුරජාණන් ශ්‍රී කියන දැන් හොඳයි දැන් ඉති වැඩේට අල්ලලා තියෙන්නේ අපි කියන විදිහට ආනපාන මුණට මුණ දාලයි කියලා. නමුත් මේක දිගේ බලහන ඉන්න ඉන්න ඉන්න ඉන්න මොකද වෙන්නේ? මේ පෞද්ගලික ලක්ෂණ හරහා පෞද්ගලික ලක්ෂණ දකිමින්ම ඒක සියුම් වෙනකොට ආනපනේ අතිසූක්ෂම වෙනකොට දෙකටම පොදු ලක්ෂණය මතුවලා පෞද්ගලික ලක්ෂණ නිකාම හේ බාන්න පටන් ගන්නවා. ඒවා විවරණ වෙන්න පටන් ගන්නවා. විරංජනේ වෙන්න පටන් ගන්නවා. විරංජනේ වෙන්න පටන් ගත්තාම හුස්ම ගන්නවා තේරෙනවා. මේක ආස්වාසියද ප්‍රසවාසියද කියලා වෙන් කරගන්න බැරි තැනකටපත් වෙනකොට අපේ විඥානයේ පුදුමාකාර අසහනකාර තත්ත්වයකටපත් වෙනවා. ඒකට කියන එක්ක හයියෙන් හුස්ම ගන්න කියලා. ඉතින් අපි කරන්නේ ඉක්මනට හුස්ම ගන්න ආයශරයක් ආස්වාද ප්‍රසවාසික වෙනස අල්ලලා දෙනවා. එහෙම නැත්නම් කියනවා ඕ ආනපානෙ ඔබට හරියන්නේ නැහැ. ඔක අරමුණ වැරදි. ඕ නැගිටලා ඵලය යන්නේ කියලා. ඒකට සලෝක සාදාලා අපි අපරියන්කෙන් නැගිටිනවා. එහෙම නැත්නම් විඥානෙ කියන ඕක හරි කම්මැලි ඕක බුදිය කෙනෙක්. හිත නින්දට වැටෙනවා. එහෙම නැත්නම් හිතනවා මම මේ ඉදිරියට යන්න දන්නේ පස්සට යන්න දන්නේ මෙතන තියෙන පොඩි සැකයක්. ඒ නිසා හුස්ම ගැනලා පැත්තක තියේදී ඔබ පොඩක් කමටහන් සුද්ධ කරගන්න බලපන්. එහෙම නැත්නම් මේ මෙතන හරිද වැරදිද කියලා බලපන් කියලා සැකයක් ගෙන දාන්න. ඉතින් අපි අර ආනාපානෙ මෙච්චර මේ මේ බොහොම ලස්සනට ආස්වාසමයමයි ප්‍රසවාසමයමයි කියලා දෙකක් පෙන්වපු එකේ බල බලා දැක දැක අස්පනා පිට ඒකේ තියෙන මේ පෞද්ගලික ලක්ෂණ අයින් කරගෙන වගේ ඒ හරහා ඉස්මතු කරගෙන පොදු ලක්ෂණ එනකොට ඇති වෙන මේ නීරස ගතිය, ඇති වෙන මේ කම්මැලි ගතිය, ඇති වෙන මේ ඒකාකාරී ගතිය, ඇති වෙන මේ ආසරණ වෙන වගේ ගතිය පැහැදිලිවම පෙන්වන අජෝසනයක් නැතුව විඥාණයට පවතින්න බෑ. අජෝසන කියන්නේ දෙක දෙපැත්තට වෙන් කරලා කළු සුදු ભેදේ තියෙනකන් විඥානේ ඒකේ අතිරේක වාසිය ලබනවා. දෙක සම වෙච්ච ගමන් දැන් අපි අනිත් ඔක්කොම සංඥා අතහැරලානේ තියෙන ආනපන විතරයි තියෙන්නේ. මේ දෙක සමවෙච්ච ගමන් විඥාණයට ප්‍රතිෂ්ඨාව නැති වෙනවා. ප්‍රතිෂ්ඨාව නැති වෙච්චාම ඇඟට හීන දාඩිය දානවා. නැලවෙන්න පටන් ගන්නවා. රූප පේන්න පටන් ගන්නවා. සද්ද ඇහෙන්න පටන් ගන්නවා. නානා ප්‍රදේවල් වෙන්න පටන් ගන්නවා. යෝගාවචරයට හිතෙන්නේ එතකොට මේ නැති වෙච්ච යත්තම ඇවිල්ලා කතා කරනවා. ඉතින් හිතනවා භාවනාවේ තැහෙන තැනකට ගිහිල්ලා ඇති මට දැන් අභිඥා පහළ වෙන්න ඇති දැන් මැරිච්ච අයවිලා කතා කරනවා කියලා. එහෙම නැත්නම් ඔන්න ජේතවනාරාමේ පේනවා, සුවන්වැලි සෑය පේනවා, බුදුහාමුදුරු පේනවා. අම්මෝ පොඩ්ඩක් නතරලා බුදුහාමුදුරගේ කමටහනක් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. නමුත් අර විඥානය කරන මේ ඒ අජෝසනයක් කරගන්න බැරි වෙලාවදී අරකද මේකද කියලා දෙක තෝරගන්න බැරි මට්ටමට බුදුරජාන් වහන්සේගේ ක්‍රමේ නිසා ගාහනකට එනකොට මේ විඥානේ අපහසුරපත් වෙන හැටි යෝගාවචරය දන්නේ නැත්තම් කමඨාන සුද්ධ වෙලා නැත්නම් යෝගාචරය කාන්ත මාර්ගපාක්ෂික වෙනවා. ඒකාන්ත කෙලෙසයකට බර වෙලා භාවනා නැගිටලා යනවා. එනතන නින්දට වැටෙනවා. එහෙම නැත්නම් සැක උපදෝ. එහෙම නැත්නම් නීරසයි කියනවා. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන විදිහට දෙපැත්තකට කැඩිලා දෙපැත්තෙන් එක පැත්තක් අල්ලා ගන්නවා කියන මේ අබිනිවේෂණය මේ අජෝසනය මේ නතිය යෝගාවචරයේ අන්තිමට සූක්ෂම මට්ටමින් පරිග්‍රහයකට ගිහිල්ලා පරිග්‍රහයෙන් මසුරුකමකට ගිහිල්ලා මසුරුකමෙන් ආරස්තාවට ගිහිල්ලා කලකෝලහල කරන වගේ සමාජ විඥානගත தત્වේ නැත්නම් Tamange సంతానගත தત્වේ දිහරි පෙරලීකටපත් වෙනවා. ඒ නිසා යෝගාචර හොඳට මේක දැනගෙන මේ ආනාපානයේ දිගේ හොඳට යනකොට මුලදී ආනාපානයට ගිය බව දැනගන්න ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස්කම් සංසන්දනාත්මක වෙනස්කම් හොඳ මග සලකුණු වෙනවා. හැතැම්ම කණු වෙනවා. නමුත් කරගෙන කරගෙන යනකොට මේක විපරිණාමයටපත් වෙනකොට වෙන්නේ මොකද්ද? අරකේ තියෙන විචිත්‍රතා නැති වෙලා රංජනීය කරන්න පුළුවන් ගතිය වෙනකොට විරංජනේ වෙන්න පටන් ගන්නවා. ඒක නිකන් හේබාන්න පටන් ගන්නවා. එතකොට විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නැති වෙනවා. ඒ ප්‍රතිෂ්ඨාවක් නැති වුණාට පස්සේ විඥාණය කරන කෝලම් ටික හරි කොට දාපු මාළුවෙක් දඟලනවා වගේ දිහා බලනකොට භාවනා කරලා මේ ලැබුණේ දියුණුවක්ද නැත්නම් තිබුණටත් වැඩිය අසරණ අමාරුවට වැටිච්ච දාඩිය දාන එපා කරන තත්ත්වයක්ද කියලා කමටහන සුද්ධ වුණේ නැත්නම් අනිවාර්යයෙන්ම යෝගාවචරය වැරදි නිගමනයකට එනවා ඒ නිසා මේ වෙලාවට යනකම් ඒ බුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ ඒ යෝගාවචරය එතෙන් යනකම් ගෙනියලා හරි පැත්තට දානකම්ම සිද්ධියේ වගකීමෙන් 50% ගුරුවරයා ගන්න වෙනවා මොකද යෝගාවචරය ආසරණයි. යෝගාවචරය මොනවාක්වත් දන්නේ නැහැ. එයා දන්නේ අජෝසනේ කියන එක විතරයි. පැත්තක් ගන්න එක විතරයි. පැත්තකට බැහැ ගන්න එක විතරයි. නතිය විතරයි දන්නේ. නමුත් භාවනාවේදී නතිය හරහා අජෝසනේ හරහා අජෝසනේ නැති තැනට ගෙයින්. ගෙයිනකොට මේ විඥානය ඇති වෙන පෙරලි. ඉතින් මේකට නිදර්ශනයක් වශයෙන් නිදර්ශන හරහා තමයි අපිට මේක අල්ලන්න වෙන්නේ. මොකද අපේ හිත ස්වභාවයෙන් මෙතෙන් යන්න කැමති නැහැ. ඔය සක්කපඤ්ඤා සූත්‍රයේදී සර්වචන් වහන්සේ ඒ ශක්‍ර දෙවෙන්දයාට කතා කරලා කියනවා නාලං නායන් ධම්මෝ තබ්බං අබිනිවේසාය කියලා ශක්‍ර දෙවියන් මතක් කරනවා ශක්‍රය මේ ලෝකයේ මොනම බැස ගන්න තරම් වටින මොනම ධර්මයක්වත් නැහැ කියලා. අපි මේ එක දෙකට බෙදලා අර කොහොඳයි මේක හොඳයි කියන එක අර අත්හට වඤ්ඤා තමයි. Tamange වාසියට තමයි කරන්නේ. මේකේ එහෙම බැස ගන්න දෙයක් නායන් නාලන් ධම්මෝ සබ්බං අබිනිවේසාය. අබිනිවේසයෙන් මොනම ධර්මයක්වත් නැහැ මේකේ. අපි අර දෙක වෙන් කරුවට පස්සේ උරුට්ටුවට තිබ්බට පස්සේ නම් මගේ පැත්ත අනුන්ගේ පැත්ත කියලා ගත්තට ඒකම දෙයක් නැහැ. ඉතින් සක්‍රදේවිදා බොහෝම ගෞරවයෙන් බුදුහාමුදුරන්ට ස්තුති කරලා අනේ එහෙම දෙයක් ඇහෙන ඉතින් තථාගතයන් වහන්සේනෝගේ විතරනේ. පක්ෂග්‍රාහීත්වයක් නැහැ, අෂ්ටලෝක ධර්ම කම්පාවක් නැහැ කියලා වැඳලා යනවා. ගියාට පස්සේ සක්‍රදේවේන්ද්‍රයාට සක්‍රදේවේන්ද්‍රයා මේ නිර්මාණය කරන වයිජයන්ති ප්‍රාසාදය. වයිජයන්ති ප්‍රාසාදය කියලා කියන්නේ ආටව විශේෂිත වූ පුදුමාකාර ලස්සන තැනක්. ඉතින් වයිජයන්ති ප්‍රාසාදයට ගෙවදින දවසේ මුළු සක්‍ර භවනම සරසනවා ඒ සුවිශේෂී ගෙටක වැදීමේ උත්සවයට. ඉතින් එදා උත්සවසිය තියෙන වෙලාවේදී මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඒ වගේ සූත්‍ර පිටකේ තියෙන ගොඩක් වෙලාවට ඒ ඒ දිව්‍ය ලෝකවලට වරින් වර යනවා උන්වහන්සේට ඒ විඥා ශක්තිය තිබිච්ච නිසා. එතකොට අර උත්සවසියක් තියෙද්දී තාවතින්සේ මොකලන් සාචි වඩනවා. එතකොටම සක්‍රිය වෙන්නේ ඉස්සරහට ගිහලා නිදුකානන් වහන්සේ වැඩපු එක බොහෝම වටිනවා. වඩින්නේ කියලා ඇවිල්ලා ආසන පනවලා මේ ස්වාගතම් පැමිණීම බොහොම හොඳයි. බොහොම පිනක් කියලා කතා කරනවා. ඊගොල්ල ටික වෙලාවක් කතා කරලා කියනවා අපි මේ විසයට උත්සවයක් සඳහන් කරපු දවසක් අද අපි වයිජයන්ති ප්‍රාසාදයට අද ඇතුල් වෙන්න හදන්නේ පොඩ්ඩක් වඩින්න පුළුවන් ද අලුත හදපු ගේ බලන්න යන්න. ඒ කියන්නේ මේ වයිජයන්ති ප්‍රාසාදයෙන් බලන්න. ඉතින් මොග්ගලන් සංස විරුද්ධත්ව ප්‍රකාශනයේදී සක්දිනා බොහෝම ආඩම්බරෙන් ඒ වයිජයන්ති වාසාදේ වට යනකොට දිව්‍යාංගනාව ඒක ඇතුලෙන් විහිල්ලා ඔළුව එළියට දාලා ඉතින් නටනවයි අර নানা ආකාර අර වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට බෝම්බ ගහපු වෙලාවේ අර මිනිස්සු දැඟලුවේ ඇතුලේ ඒ වගේ ඇතුලේ වැඩ. ඉතින් චක්‍රදේවේන්ද්‍රයත් බොහෝමත් වෙලා මේ වෛජාන්ති ප්‍රසාදයේ විස්තර පෙන්නකොට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කරන්නේ මුළු වෛජාන්ති ප්‍රසාදයේම විශාල වැවක් මවලා වැව මැද තියෙන පොරොප්ප කැලක් වගේ වෙන්න සකස් කරනවා. පාවෙන්න සකස් කරන ඉදිරි බලයකින්. ඒකල්ලා වම් කකුලේ මාපටැඟිල්ලෙන් අනිනු අර පොරොප්ප කැලලට. අන්නර වශයෙන් මේක හෙල්ලුම් කන්න පටන් ගත්තාට පස්සේ අර දිව්‍යාංගන අව ජීව පුත්‍රයේ කෑමර දෙන්න පටන් ගන්නවා. සක්‍ර දේවින්දරත් එහින් දාඩි දාන. ඒකල අහන උඹට බුදුහාමුදුරුව කිව්ව නේද මේ ලෝකේ කිසිම දෙයකට ගෙවදින තරම් වටින දෙයක් නැහැ කියන එක. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? ඔබ හදාගත්ත වෛජන්ති ප්‍රාජාදයට ගෙවැදීම උඹට මහා ලොකු දෙයක් වඩපත් වෙලා තියෙනයි කියලා අර බුද්ධ වචනේ ආපහු මතක් කරලා දෙනවා. උඹට බුදුහාමුදුරෝ කිව්වේ මේ ලෝකේ එහෙම ගෙවදින්න තරම් මම කියා ගන්න තරම් බල්ල බදා ගන්න තරම් දෙයක් නැහැ කියලා උඹ වැඳ වැඳ අප මිනිහට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් හිතානි දවෙනකොට ඕගොල්ලන්ට මොකද වෙන්නේ? දැන් මේ භාවනා කරන ඉඳලා ගෙදර ගියාට පස්සේ වයි ජයන්තියම හම් වෙන්නේ නැති වෙයි. නමුත් කොයි ජයන්තිය හරි හම් වෙච්ච එක අල්ල බදා ගන්න හැටි බලපුවාම පයින් නෙවෙයි දමලා අනින්න වෙන්නේ. මොකද අපි අපේ ජීවන රටාව ඒකයි අපිට පුරුදු වෙලා තියෙන. ඉතින් මෙව අපි බලා කියාගත්ත නැත්නම් කවුද බලා කියාගන්නේ? ඒ නිසා අපි මේකට බැඳගත්තට පස්සේ ඒකෙදී මේ මගේ කොටහ වෙන් කරගන්න ගියාට පස්සේ ඒ මිනිස්සයා ඒ කරගන්න වැඩේ අසාධාරණයි. වැඩේ නෙමෙයි ඇත්තටම කරන්න තියෙන්නේ මේව අතාරින්න වෙන දේවල්. ඒ නිසා ප්‍රයෝජන සලකලා පාවිච්චි කරලා ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට අර බටහිර එක්කෙනෙක් විතර විතර කරනට කියන්නේ දුප්පත් මිනිසෙක් වැරද්දක් කරලා හිරයක්. හිරේ ගියාට පස්සේ ඒ මිනිසයා හිතනවලු යකෝ අපි අම්මලා දාතලා කාලවත් මෙච්චර ලොකු ගෙයක ඉඳලා නැහැ. මේක උළු ගෙයක් තට්ටු ගෙයක් නේ කියලා මිනිහා බොහොම සන්තෝෂෙන් අර පිත්තල මදිනවලු පොලෝ පොලිෂ් කරනවලු හරිත වටිනා තැනකට ගියේ කියලා. ඒ තකතිරව දන්නේ මේක දඬුවමක් කියලා. දඬුවම කියලා දන්නවනම් ඌ බින්ගයක් කරාන මේක යන්නනේ තියෙන්නේ. අපිට මොකද වෙලා තියෙන්නේ? අපිත් මේ පොලිෂ් කර කර පිත්තල මැද මැද මේ තියාණි ඉන්නේ මේක මේ අපිට හම්බෙච්ච ලොකු වාසනාවක් කියලානේ. මේ සංසාරේ කරපු තකතිරුකම් වලට හම්බෙච්ච දඬුවමක් මේ. මේකෙන් ගැලවෙන්න හදන මිසක මේක අල්ල ගන්න ගියොත් මේක අජෝසනය කරන්න ගියොත් ඒක හැබැයි ලෝකයාගෙන් අපිට උසුළු උසුළු එන ලෝකයා හිතන්නේ කොහොමද දෙයක් කියලා. අපිට ඉන්නේ එහෙම යාළුවෝ තමයි. නමුත් ਸਰවඥාන්සේ ප්‍රධාන කල්යාණ මිත්‍රෙක් වශයෙන් කියන ඕකේ වැඩේ නම් ඇති වැරද්දක් ඇත්තේ නැහැ. නමුත් උයින් පස්සේ ඔබ පක්ෂයක් කරන මේ තමන් කරන දේ සාධාරණීකරණය කරන්න ගියාට පස්සේ ඔබ ඇතින් නොකිය වෙන සම්පප්පලාපයක් නැහැ. නොකිය වෙන බොරුවක් නැහැ. නොකරන පවක් නැහැ. ඒක නිසා මේ බෙදෙන බෙදිල්ල අවබෝධ කරගන්න උත්සාහ කරපන් කියලා. ඒකලා සරුවචනන්සේ සඳහන් කරනවා මේ මිනිස්සුયો නැත්තම් මේ ධර්මයක් පැත්තෙන් ආගමක් ගැන කතා කරනවා නම් මිනිස්සුયો එහෙම නැත්තම් අපි කියන මේ පෘ탁ජනයා මේ රූප වේදනා සංඥා සංඛාරකේ විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධේ රූපය අල්ලගෙන තමන්ගේ රූපය අල්ලාගෙන ඒ රූපය රූපං අත්තනෝ සමනුපස්සති මේ රූපය ආත්මයයි කියලා හිතාගෙන ඒ රූපය අභිරමණය කරනවා එහෙම නැත්නම් රූපවන්තං වාත්තාන. මේ ආත්මය රූපවන්තයි. ආත්මයක් කියන එක තමයි තියෙන්නේ මේ ආත්මේ තියෙන බාර තියෙන රූපාකාරය තමයි මේ කය කියලා හිතාගෙන ඒක මම කියා ගන්න ඒක මගේ කියා ගන්න මගේ ආත්මය කර ගන්න. එහෙමනම් අත්තනිවා රූපං. එහෙම නැත්තම් කියනවා ආත්මේ රූපයක් තියෙනවායි කියලා. එහෙම නැත්තම් කියනවා රූපස්මින් වාත්තාන. මේ රූපේ ඇතුලේ ආත්මය තියෙනවායි කියලා හරි මේ මොනම දෙයක් හරි කරලා මේ ශරීරය කියන එක පිළිබඳව මේක මම කියා ගන්න ගතිය, මගේ කියා ගන්න ගතිය, මගේ ආත්මය කියා ගන්න ගතිය කොච්චරද කියනවනම්. ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේකේ පුංචි හැමේ රැල්ලක් වැටෙනකොට. එක කිස් ගහක් ඉදෙනකොට. දතක් හැලෙනකොට ඒ මනුස්සයාට එන කම්පන චංචලය කොච්චරද කියලා කියනවනම් සදාකාලික රෝගියෙක් කරනවා කියන්නේ. මනසින් සහ කයෙන් සදාකාලික රෝගියෙක් වෙනවා. ඒ මොකද මේ කය ඒ තරම්ම මග මම කියාගත්ත නිසා ඒකට අනික ඕන කෙනෙකුට මොන වුණත් මගේ කයට නම් මැත්ස් එක්කත් වහන්න දෙන්න බෑ. හැම රැලි වැටෙන්න දෙන්නත් බෑ. කෙස්සුතු වෙන්න දෙන්නත් බෑ. ඒක තියෙන්න ඕනේ හැමදාම මේ තරුණ්‍ය මේ තරුණකම තරුණ සම. අම්මා වගේමයි දුව. ලක්ස්. ඒකල යටින් දාලා තිනවා අම්මයි දුවයි එක වගේ ඉන්න කට්ටිය ඉන්නවා අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට එන්න සල්ලි දෙන්නම් කියලා. ඔන්න පෙන්වන දෙල්ල. ඉතින් නිසා මේ රූපය මම කියා ගන්න කෙනෙක් දිහා බලනකොට හොලිවුඩ් ගියත් එහෙම නැත්නම් ওই ඇමරිකාව වගේ දියුණු රටකට ගිහිල්ලා බලුවට පස්සේ පේනවා ඒ මිනිස්සුયો මේක දිගට පවත්වාගෙන යාම සඳහා කරන ව්‍යාපාර ඒ සඳහා වෛද්‍ය සාහසෘ කොච්චර උඩගෙඩි දෙනවද කියන එක ඉන්ෂුරන්ස් කෝපරේෂන් වල කොච්චර ගෙවනවද කියන එක රැකියාවල් කරනකොට මේ මිනිස්සුන්ගේ පෙනුම පවත්වාගෙන යන්න ඒ ජැක් ගහන හැටි බලනකොට අර නාකි ගෑනු අර පාට ගාගෙන ඉන්නකොට බුදුම කැතයි අපා. හරි ජරායි. අර මිනිස්සෙක් කියනවා ගියාලු ඒ මේ ඇඳුම් මෝස්තර ඇඳුම් ගන්න කඩේකට ගියාට පස්සේ හොඳට වයස අවුරුදු 80 විතර වයසින ජෝඩුවක්. ඒ ආත්‍යම්මා සුද්ධි ඇඳුමක් ඇඳ ගන්නවලු වර පෙන්නන අර කාමරය ඇතුළ ගිහලා අර නාකියා ඉතරෙන් අහනවලු මම ලස්සනද කියලා. ඉතින් නාකියා කියනවා හොඳයි කියලා. ඉතින් අයියා ඒක ගලවලා ඇතුළේ තව එකක් ඇඳගෙන ආවට පස්සේ වෙනවා මොකද අර නාකියා ආයෙත් කියනවා හොඳයි කියලා. දැන් ඔය අරකටත් හොඳයි කිව්වා දැන් මේකටත් හොඳයි කිව්වා ඔයා බලලා නෙවෙයිනේ කියන්නේ මොකක් හරි හොඳ එකක් කියන්නේ කියලා. ඉතින් ආ නාකිය ඕල්මන් වෙනවා දැන් කොයි එකටත් කැතයි කියන්න තියෙන කියන්නේ ඉතින් හොඳයි කියලා ගෑණියද ඊට පස්සේ අරාමණ්ඩි ආයෙත් කාමරයට ගිහලා ආයෙ එකක් ඇඳගෙන එනවා ඉතින් කියනවා අපි ගිහිල්ලා අපිට ඇඳුම් හතක් අටක් තෝරාගෙන ඉන්න වෙලාව තියෙනවා අර නාකි අම්මන් ටිකේ තියෙන ඒ මිනිස්සුගේ මානසිකත්වය අපි hina වුණාට ඒ මිනිසුන්ට තියෙන්නේ ඒක තමයි මානසිකත්වය මේ රූපේ තමයි ඔක්කොම දෙල්ලන් ටික තියෙන්නේ ඉතින් ඒකට තමයි සම්පූර්ණ ආර්ථිකය සකස් වෙලා තියෙන්නේ ඒක නිසා අපි රූපය සුන්දර වයසේ බුදුචානන්සේ කියන විදිහට වර්ණ දශකය කියලා කපුදුරන්සේ සඳහන් කරනවා මන්ද දශකේ ක්‍රීඩා දශකේ පළවෙනි 10 මන්ද දශකේ දෙවෙනි 10 ක්‍රීඩා දශකේ තුන්වෙනි දශකේ වර්ණ දශකේ වර්ණ දශකේ කියලා කියන්නේ Taman ඒ පෙනුමට කැමැති වයසේ. ඉතින් අද ඇමරිකාව මෙහෙවන්නේ වර්ණ දශකයේ ඉන්න ඉලන්දාරීන්ගේ අමිෂ්‍යන්ගේ රුචි මන අපිට. වයසක මිනිසුකම් ඒව පැන්සොන් ගිලෙව අවලංගු කාසි. වයසක මිනිසුන්ට කිසිම විනිශ්චය කරන්න දෙන්න බෑනේ. ඔක්කොම විනිශ්චය කරන රාජ්‍ය හෝ ව්‍යවස්ථා හෝ වෙළඳපළ හෝ ඔක්කොම තීන්දුව කරන්නේ වර්ණ දශකේ ඉන්න කට්ටියට. ආසියා කරේ ඊයන එකට පැච්ච මිනිසයා තමයි නායකත්වය ගන්න. අර වගේ නෑ. අර වගේ ඒව ගැනීමලා සම්පූර්ණ පැත්තකට දාලා ඉතින් මේ මිනිස්සු අරගෙන යන්නේ කොහාටද කියලා බැලුවොත් මේ රූපේ මම කියා ගැනීම නිසා පුදුමාකාර ඒ කියන්නේ මේ නොමැරෙන જાතියක් වශයෙන්. එහෙම නැත්නම් වේදනාව මමයි කියලා ගන්න. වේදනාව මම කියලා කියන්නේ මගේ මුළු මේ ප්‍රයත්නයම වේදන සැප වේදනාව සඳහා. වේදනා කියන එකේ තුනක් තියෙන බව දන්නෙත් නෑ. සැප දුක අදුක්කම සුඛ දන්නෙත් නෑ. දන්නේ සැප දුක විතරයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරනවා මට සහ මගේ අයට දුකක් නොවෙන්න සැපක් ලබන්න කුමක්ද කරන්න ඕනේ කියලා. ඒකල දුක එනකොට පපුවේ අද්දෙක් ගහගෙන විලාප දෙදි අඬනවා. සැප එනකොට ආ ඔයගොල්ලන්ට නෑනේ කියලා උලිලි බානවා අල්ලපු ගෙදෙට්ට. ඉතින් මේ සෙල්ලම දිගටම ගෙනියනකොට මේ මනසේ ඇති වෙන මේ විකෘතිය මේ මනසේ ඇති වෙන මේ විසම්බර භාවය නිසා සර්වචනසේ සඳහන් කරනවා මේ මිනිස්සු පුදුමාකාර ලෙඩ වෙනවා මනසින් සහකයි ඒ නිසා සඳහන් කරලා තියෙන අපිට කය ලෙඩ වුණත් මනසින් ලෙඩ නොවි ඉන්න නම් මේ රූපය මම මේ කියාගන්න මගේ කියාගන්න මගේ ආත්මේ කියාගන්න මේ වේදනාව මම මේ කියාගන්න මගේ ආත්මේ කියාගන්න ඒ වගේම සංඥාව සංස්කාර විඥාන වශයෙන් එහෙම කියන්න පුරුදු වෙච්ච මිනිසයාට මේ ජීවිතේ එකම චිත්තක්ෂණයක්වත් ජීවත් වෙන්න හම්බ වෙන්නේ මනසයි හීනක ජීවත් මේ රූප මම කියාගන්න වේදනා මම කියාගන්න සංඥා සංස්කාර විඥාන මම කියන දෙමව්පියෝ දෙන්නෙකුට ජාතක වෙච්චි මේ දරුවට පුළුවන් වෙයිද කවදා හෝ ඒ වගේ දෙයකට බැස ගන්න නැතුව ඒ රිංග ගන්න නැතුව මම කියා ගන්න නැතුව ඉන්න ඒක ඉතින් බෑ කියන එක තමයි සරුවචනන්සේ පහළ වෙන ඉස්සලා මුළු මානවයම කෙරුවේ. මොහොත සරුවචනන්සේ ඒ තිබුණ සුවිශේෂී මහා ප්‍රඥාව නිසා මහා කරුණාව නිසා උන්වහන්සේ අපි මේ වැඩමුළුවට ගත්ත මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපානෙ ගත්තොත් ඒ ආනාපානෙ හොඳට දෙකේ වෙනස ඉඳ ගන්න ඉඳ ගන්නවතාවේ අල්ලාගෙන අවශ්‍ය නම් ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් ගෙවන් වෙන තැනට ගෙනියලා එතනදී ඒ ඇති වෙන මානසික தত্ত্বය එහෙම නැත්නම් අපි කියමුකට ඒ ඇති වෙන විඥානය කියලා අන්නේ විඥානයේදී පක්ෂයක් නොගෙන විනිශ්චයක් නොකර ප්‍රාර්ථනාවක් ඇති නොකර අදිෂ්ඨානයක් ඇති නොකර ඒ ඇතිවෙච්ච විවේකය නැතියක් නැති බව අජෝසනයක් නැති බව අබිනිවේෂයක් නැති බව අබිනිවේෂය කරන දෙයක් නෑ මොකද හාත්පස එකම දෙතියි ආන් එතන ඉන්න ගන්න උත්සාහය ඕනම යෝගාවචරයට තීරුම් ගන්න පුළුවන් ඒ චිත්තක්ෂණේ වැඩි වෙලා ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒක තුල කෙලස් කරන ගතියක් මඤ්ඤණා කරන ගතියක් තණ්හාමාන දිටි වඩන ගතියක් එහෙම නැත්නම් මේ ඇතුළ මේ පිට කියලා වෙන් කරන්න පුළුවන් ගතියක් එහෙම නැත්නම් මේ බලන සංසිද්ධිය මේ මුල මේ ඇද මේ මැද මේ අග කියලා කපන්න කොටන්න බැරි ගතියක් තේරෙනකොට මේ අජෝසනයේ අභිනිවේෂණයේ නැතියේ තියෙන ආදීනව දන්න කෙනෙකුට නම් තේනවා මෙන්න මේක තමයි නිවන් පාර කියලා. මේක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා. මේක තමයි ආර්ය අෂ්ටාංග අෂ්ටෝක ධර්මයේ කම්පා නොවෙන එක. මට මේ ඇති කරගත්ත බැස ගන්න නැතුව මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතිය දිගට බෝ කරන්න බෝ කරන්න. ඒකට කියනවා භාවිත කරන්න බහුලීගත කරන්න කරන්න ඒ විඥානේ පුරුදු කරනවා හිතුවක්කාරකම් වශයෙන් මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධවම හිටපු විඥානේ කිසිම ඇහැට කනට නාසයට දිවට කයට කිසිම සම්බන්ධයක් නැතුව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මුකුත් නැතුව හොඳ පිරිච්ච හොඳ සම්පatti කර හොඳ සන්තුෂ්ටි කර අනිරාමිෂ සුඛයක් මොනම දෙයකටවත් බහින්න නැතුව ඉන්න වෙලාවේ හම්බ වෙනවා කියලා මේක හරි අමාරුයි තර්කයෙන් නම් ඔප්පු කරන්න අපි දවස පුරාම ඉන්නේ එක්ක ඇහැ රූපේ දකින්න එකට නතු වෙලා. දැන් කනක් සද්දයක් අහන එකට නතු වෙලා. ගඳක් රසක් පහසකට නතු වෙලා. ආනපනෙ ගෙවුනට පස්සේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඇහැ රූප පේන අත්දැකීමයි මේ ආශ්‍රව ප්‍රසවාසයේ ගෙවුනට පස්සේ හම්බෙන විවේකයේ මොන තරම් දුරස්තකමක් තියෙනවද මේක ඇහෙන් පේන අත්දැකීම ඇහෙන් මේ දකලා ගන්න අත්දැකීමක් නෙවෙයි එතන තියෙන්නේ. ඒක කණෙන් අහලා ගන්න අත්දැකීමකුත් නෙවෙයි. නාසයෙන් ගඳ සුවඳෙන් ලබන අත්දැකීමකුත් නෙවෙයි. දිවට දැනෙන රසයෙන් ලබන අත්දැකීමකුත් නෙවෙයි. කයට ලැබෙන පහසකපොත් මේ ඔක්කොගෙම නාස්තිකත්වය නැතිකම තියෙන. නැති වුණාට මොකද පුදුම පිරිචිගතියක් තියෙනවා. අන්න එතනදී ඒ යෝගාවචරය අලුතෙන් ඒ රූප ශබ්ද ගන්ධ රස හොයන්නෙත් නැතුව ඒ වෙලාවේ මනසෙන් හදලා දෙන යම් යම් මානසික රූප ශබ්ද ගන්ධ රස වලට එල්ලෙන්නෙත් නැතුව අර මැද ඉන්න පුළුවන් නම් ඒ බද්ධ නැති විඥානයක අපපතිත්‍ිත විඥානයක ගත කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට විශ්වාසයක් ඇති වෙනවා මේ ඉඳුරන් නරක නෑ නමුත් ඉඳුරන් කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාව ගෙනත් දෙන්න දන්නේ ඉඳුරන් නරක නෑ ඉඳුරන් කවදාකවත් නිවනට යොමු කරන ගතියක් දන්නේ ඉඳුරන් දන්නේ Tamange කොටහ කඩා ගන්න මොන ක්‍රමයෙන් හරි කමන්නේ සભ્ય හෝ වේවා අසભ્ય හෝ වේවා රූප වෙන්නලා හැපිනවන්නේ නැත්නම් මොන විදියෙන් හරි කමන්නේ සද්දහල කන පිනවන්න නාසය පිනවන්න දිව පිනවන්න රස පිනවන්න ඒගොල්ලෝ වෙන වෙනම හටක් කරනවා අපි කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ විදිහට සන්තෝෂ කරන්න බැරි මේ ඉදුරන් පස්සේ නම් පිනවන්න කඹරන බැලකම් කරනවා දාසකම් කරනවා නමුත් ඒ ඉදුරන් රූප ශබ්ද ගන්ධ රස හරහා විඳින රසයට වැඩිය දසදහස් ගුණයක රසයක් අර විවේකයෙන් හට ගන්නා වූ ප්‍රීති සුඛේ තියෙනවා. අර ධිට ධම්ම සුඛේ තියෙනවා. නමුත් මේ සටන මිනිස්යන්ගෙන් 99.99999ක්ම මේ සුඛය වැඩි කරන්න හදනේ පොහසත්කම් වැඩි කරන්න හදනේ පඬිතකම් වැඩි කරන්න හදනේ ලොක්ක වෙන්න හදනේ අර ඉන්ද්‍රිය ප්‍රතිපද රූප ශබ්ද ගන්ධ රස තියෙන ලෝකේ. මේ ධානා සුඛයෙන් ලැබෙන නැත්නම් ආනපන සංසිද්ධියෙන් ඇති වෙන සුඛය කිසිම සටනකින් තොරව ගන්න එක. ඒ නිසා ඒක ලබන කෙනාට තේරෙනවා ඒක නිතරංග ජයක්. ඒ වගේම තේරෙනවා මේ ආස්වාද ප්‍රසවාසයේ සංසිඳවලා ඒ ඇති වෙන ඒ විවේක తত্ত্বය එහෙම නැත්නම් ඒ ලැබෙන හිස් අවස්ථාව එහෙම නැත්නම් අපිට කියනවා නම් කිසිම ඝර්ෂණයක් නැතුව හොඳට පාවෙන්න වගේ තියෙන අවස්ථාව ඇත්තටම භාවනා කරලා ලබන එකක් නෙවෙයි ඕක අපි පුංචි කාලේ අපි ළඟ තිබිච්ච දෙයක්. භාවනාවෙන් කරන්නේ ඒක වහයලා තියෙන අර පිට කට්ටේ පිට කෙලෙස් තට්ටු පොඩ්ඩක් කපලා උඹට හැම වෙලාවෙම උරුම විවේකයක් කියන එකක් උඹට තියෙනවා අන්නේ විවේකයේ සිත සනසන සුළුයි ගත සනසන සුළුයි පරිසරයේ කෙලෙසන සුළු ගතියක් නැහැ අන්නේකට යන්න නම් මේ රූප ශබ්ද ගන්ධ රස හරහලවන සැපයේ තියෙන නතු භාවය නාති භාවය ඒක අල්ල බදා ගන්න ගතිය తත්‍ර తත්‍රා විනන්දනේ කියලා ඒ අහුවෙන අහුවෙන එක අල්ලන ගතිය මේ තෘෂ්ණාවෙන් කරන වැඩේ එක්කෝ අහලා තියෙනවා. එහෙම නැත්නම් ඒකෙන් කවදාකවත් ඉවරයක් කරන්න බෑ. හිතයි ලෝක උඩකට වතුර පුරවන්න වගේ මේ කරන වැඩේ පිළිබඳව චින්තාමය ඥාන පහළ වෙලා තියෙනවා. අන්නේම පහළ වෙච්ච කෙනෙකුට විතරයි භාවනාවකදී අර වගේ නැතියකට නැති හේතු වෙන්න යමක් නැති පස්සද්ධිය කියන එක අත්දකින්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් ඉන් එහාට හම්බෙලා තියෙන අබිනතං චිත්තං අබිනතිය මේ මේ අබිනතිය නෙවෙතන වචන කර පාවිච්චි කරන්නේ අබිරතිය පුදුමාකාර විවේකයක් සහිත තැන. නමුත් භාවනා කරන විශාල පිරිසක් මම මේ පුද්ගලික අත්දැකීමක් කියන්නේ මෙතෙන්ද යනවා. නමුත් කිසි කෙනෙක් ඒක අඳුනගන්නෙත් නෑ, ඒක අගය කරන්නෙත් නෑ, ඒක කක්ක කරගන්නවා. ඒක අවුල් කරගන්න හදනවා මොනවා හරි ආලවට්ටම් දාලා. මොනවා හරි වැඩි කරගන්න හදනවා ඒකෙදි. ඒක නිසා කවදා හරි යෝගාවචරය මේ අජ්ජෝසනේ කියන වචනේ එහෙම නැත්නම් ආභිනිවේෂණය කියන වචනේ නතිය කියන වචනේ තියෙන පක්ෂග්‍රාහීත්වය. ඒකේ තියෙන අසාධාරණකම දැනගෙන අන්නර ගත්ත අරමුණ ගෙවන් කිරීමට පස්සේ අරමුණක් නැති තැන තියෙන එක දන්නවනම් තේරුම් ගනි මේක හොඳම පෙරමග ලකුණක් තමයි මේ ජීවිතයේම අපිට මධ්‍යම ප්‍රතිපදාට පිවිසෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිවන් දකින්න ඉඩ තියෙනවා කියන මේ අජෝසන ගතිය ඒක ජන විඥානේ. එහෙම නැත්නම් සමාජගත ව්‍යුහයේ ගත්තොත් ඒකට බුදුසජාන් වහන්සේ පෙන්නලා තියෙන්නේ සදාචාරයේ පැත්තෙන් අපන්නක ප්‍රතිපදාව කියලා. අපන්නක ප්‍රතිපදාව ඒකට සාමීච ප්‍රතිපදාව කියලාත් කියනවා. සමහරට අරණ ප්‍රතිපදාව කියලාත් කියනවා. අපන්නක ජාතකය කියලා බලන්න හරි රසයි. පංචපරත් ජාතක පටන් ගන්නේ අපන්නක ජාතකයෙන්. ඒ අපන්නක ජාතකයේදී පෙර දවසක මේ බෝසතාන් වහන්සේත් දේවදත්ත ඒ ආත්මේ ඉන්න දෙන්නම ගල්සාතු නායකයෝ දෙන්නේ. ඉතින් මේ දෙන්නට මේ ඉන්න දේශයේ ඉඳලා රාජධානී ඉඳලා කාන්තාරයක් කරා ඒගොඩට යන්න ඕනේ. ඒ බඩු විකුණා ගන්න. බඩු විකුණා වෙලා ඒකෙන් තමයි ඒ කට්ටිය ඒ තමන්ගේ සිටු තනතුර රැක ගන්න. ඉතින් බෝසතාන් වහන්සේ ගල්පන්සියක් ගෙනියන්න හදනවා දැනගන්නකොට ඒ දේවදත්ත හිතා ගන්නවා මාත් ලැහැත්තියක් මේකටම මෙයාටම විතරක් තනි කරලා ආවේ ගරන් දෙන්න බෑ මාත් ලෑස්ති වෙනවා කියලා. එතකොටම දූතෙක් ඇවිල්ලා තනා කරන බෝතන් වහන්සේට අපිට වෛරයට වගේ දේවදත්තක පැත්තෙත් ගල් ගල් වගේක් යනවා. ඒක නිසා මෙතනදී අපි තොරතුරු දැනගන්නයි කියලා. ඒතර බෝසතාණන් වහන්සේගේ අදහස වෙන්නේ යා ඉස්සල්ල යන්නේ ඉස්සල්ල ගියාම පස්සේ යන්නේ පස්සේ පළච්චාවයි. නමුත් දේවදත්ත හුත්තුකාරයෙක් කියනවා මෙහාට මේ මම ලෑස්ති වෙච්ච නිසා මේ බෝසත් ගත් සාතුකාරයා මට ඉස්සල්ල යන්න හදනද පස්සේ යන්න හදනද කියලා. නමුත් බෝසතාණන් වහන්සේ අදහසක් දෙන්නේ නැහැ. ඉස්සල යනවා කියන්නේත් නැහැ පස්සේ යනවා කියන්නේත් නැහැ. එතකොට මේ දේවදත්තගේ පැත්තේ දේවදත්ත කියන ගල්සාත්වරයා මුසුප්පු වෙනවා. අන්දමන්ද වෙනවා. මොකද යාලා සටන් උපක්‍රමයක් හදාගන්න විදියක් නැහැ. මොකද දේවදත්ත හොයන තොරතුරු හදිසි විනිශ්චය පොස්තනංශ දෙන්නේ. අපන්නකෝ ඉන්නවා. අවිරුද්ධ වෙන ඉස්සලන් ඉස්සල බලයන් පස්සේ පන්නේ පස්සේ බලයි. ඉතින් මේ පැත්තේ සේවකෝයි අර පැත්තේ සේවකෝයි කුලප්පු වෙනවා. දැන් මොනව වෙයි දන්නේ දෙන්නම බලවත්තු මේ දැඩි සටනකට යයි කියලා. දේවදත්ත දිවා රාත්‍රී පැහැිනවා. නමුත් බෝසතාණන් වහන්සේ පැහැින්නේ අයින්නවා මට මට පුළුවන් ඉස්සෙල්ලා ගියත් මම දන්නවා කරන වැඩේ පස්සේ ගියත් මම දන්නවා කියලා අපන්නකව ඉන්නවා. අවිරුද්ධව ඉන්නවා. බැරිම තැන දේවදත්ත හිතනවා ඉස්සෙල්ලා යන්නේ කලාබයි කියලා එයා ගල් සාත්තු අරගෙන යනවා ඉස්සරහට. යනකොට ඒ කාන්තාරේ මැදදී පිසාචෝ වගේක් ඇවිල්ලා ඒගොල්ල පෙනී හිටන බොහොම ළඟම ෂේම භූමියක් තියෙනවා. ඕන තරම් වතුර තියෙනවා. කියලා මවාපාලා අර ගොල්ලන් කියන ඕගොල්ලෝගේ ගල් සාත්තුල ගල් කීයක් වතුර පුරවන යනවා. ඉතින් කියනවා ගල් හතරක පහක වතුර තියෙනවා. ඒ වතුර අර පිසාචෝ ඉලකන අපරාධි වතුර උස්සගෙන යන්නේ මේ ළඟ වතුර තියෙන ඔක විශ්කරපල්ලයි. එන්නේ ඒවදත් අනක් දෙන්නේ නැහැ මොනවාක්වත් අර මිනිස්සු ගල් වල තියෙන වතුර විශ්කරනවා. විශ්කරලා දවස් දෙක තුන යනකොට පලාතක නැහැ ගල් සාත්තුවක් අර පිසාචෝ මේ ඇවිල්ලා ඒ කියන්නේ යක්ෂ ගෝත්‍රික වගේ අර වේලිච්ච මේ මේ ගල් සාත්වයේ කන්න බොන්න නැතුව වේලුණාට පස්සේ අර තියෙන වස්තු මිනිස්සයෝයි හරකෝයි හේතුම කාලා දානවා. මහබෝතනාචි පිටිපස්සිය. පිටිපස්සේ යනකොටම කියලා යනවා කට්ටියට අපිට මගදී වැදගත් වෙන්නේ කෑම නෙවෙයි වතුර ටිකයි ඒ නිසා හැම කෙනෙක්ම පරිසම් වෙන්න ඕනේ ප්‍රවේශයෙන් පාවිච්චි කරන්න තියෙන ටික රැක ගන්නයි කියන්නේ ඉතින් මේ යනකොට කෙල්සාතු නායකයා පහු කරගෙන පිසාචෝ ඇවිල්ලා අර මිනිසුන්ට කියනවා මේ ළඟම තියෙනවා මේ ඛේම භූමියක් අත්ති වෙන්න වතුර තියෙනවා. බය වෙන්න එපා. ඔය විශ්කරන්නේ. ඉතින් අරගොල්ල විශ්කරන්න හදනකොට එකනේ කියනවා නෑ නෑ අපිට දීලා තියෙන උපදේශයට ගැල්තාත්වේ වසු විශ්කරන්න එපයි කියලා. ඉතින් අර පිසාචෝ ඇවිල්ලා උසුළු විසුළු කරනවා මේ මිනිසු මහා මොඩයෝ. මේ ගැල්වල වතුර අරන් යන්නේ මොකටේ? මේ වතුර තියෙනවායි කියලා. මහබෝසත්ණන්සේ කොහොම හරි අදහස විධානය ක්‍රියාත්මක වෙලා ටික වෙලාවක් යනකොට හම්බ වෙනවා. ඒ ඉස්සලා ගිය ගල් සාත්වයේ ගැල් ටික තියෙනවා, වටින බඩු ටික තියෙනවා, මිනිස්සු හරකුයි හේරම කාලා. ඒකට සර්වචාන්සේ බෝසත්ණන්ත මතක් කළා කියනවා. වෙලා තියෙන මෙන්න මේ සංගතිය කන්තර යන මිනිස්සුන්ට මේ වගේ විශාල පිසාච ප්‍රේත යක්ෂ භූත ආවේගේනවා. ඒව ආවට පස්සේ එක එකනා තනිමතේ ක්‍රියාත්මක කරන්න ගත්තොත් ගල් සාත්වෙම නැස්ති වෙනවා. ඒ නිසා නායකයා කියන දේ අහන්න ඕනේ එක එක ණය පුද්ගලයා මත ක්‍රියාත් කරන්න එපා. මෙන්න වෙලා තියෙන දේ පේනව නැති කියලා දැන් ගල් 500 කයිතිකාරයා 1000 කයිතිකාරයෙක් වෙනවා. ගල් 1000 මෙහා පැත්තට ගෙනියලා වෙළඳාම කරගෙන අතිරේක ලාභිකුත් අරගෙන එනවා. ඒ නිසා විනිශ්චයක් හදිස්සියට කරන්න ගිහිල්ලා අනුන්ට කියාපාන්න ගියා නම් ඒ අනුව අනිත් පැත්ත සටන් උපක්‍රම ශාස්ත්‍රික ලෑස්ති කරනවා. ඒ නිසා බලන්න ජීවිතය ගත කරනකොට අපිට අභියෝගාත්මකව ඉල්ලීම් එනවා. එහෙම නැත්නම් යෝජනා එනවා. ආරාධනා එනවා. ඒ ආරාධනාවක් ආව පළියට අපි උත්තර දෙන්න බැඳිලා නැහැ. මම ඒක නැවතත් ප්‍රකාශ කරනවා. අපිට ආරාධනා ආපු පමණට, අභියෝග ආපු පමණට, වගකීම් ආපු පමණට මේ උත්තර දෙන්න බැඳිලා තියෙනවා නම් මට පේන්නේ මම වාලෙක් කියලා. මට පේන්නේ මම 16 කියලා. මට පේන්නේ කාර්තනවන්නේ දඬුවමක් කියලා. ඕන කෙනෙකුට ඕනේ ආරාධනාවක් කරන්න පුළුවන්. නමුත් මයි ළඟ තියෙන මගේ නිෂේධ බලය කැමැති නම් බාර ගන්න නැතනිකයි. නමුත් අපි දන්නේ නැත්තම් අජෝසනේ තියෙනවා අපි ඉජහට පැනපු ගමන් අරක බාර ගන්න. බාරන කියනවා මටයි මේක හම්බුනේ මගේ නම්බුවටයි හම්බුනේ මගේ සුසුකමටයි හම්බුනේ කියලා අනුන්ටත් හොරෙන් ඒක තියාගෙන අන්තිමට බලනකොට ඒක පිසාච ප්‍රේතයන්ගෙන් හම්බෙච්ච ආර්ධනාවක් නම් අමාරු වැඩෙනවා. ඒක නිසා පැවිදි වේවා, ගිහි වේවා, තමන් කරා දවසකට පැමිණෙන මේ අභියෝගවලදී 100ට කීයක් අනවශ්‍ය දේවල්ද අපි අතගාන්නේ අදාළ නැති දේවල්ද අතගාන්නේ ඒ මේ ටික නම් මම යතින් නොකරම බෑ කියලා යම් ප්‍රමාණයක් එනවනම් ඒ ටික කරාට මං හිතන්නේ කවුරුත් දොස් කියයි කියලා නමුත් හුඟාවක් වෙලා තියෙන අපි අහක යන නයි ඔඩොක්කේ දාගෙන කනවා කනවා කියලා අපි හිතනවා ඒක අනුකම්පාව කියලා අපි හිතන එක සමාජ සේවය කියලා. මේකට බටහිර දර්ශනවාදී කියන්නේ වෙස්ටඩ් ඉන්ට්‍රස් කියලා අපි මේ අයියා වෙන්න ඕනවට පැහියා වෙන්න ඕනකට පුළුවන් කාර්කම් පෙන්වන්නට බැරි වැඩ බාර. බැරි වැඩ බාරන කරන්න ගියාට පස්සේ අන්තිමට අර තිබිච්ච ටිකක් නැති වෙලා නැස්ති වෙනවා. ඒක නිසා වැඩක් කරන්න ඉස්සර වෙලා සරුවචනාංශය කියලා තියෙනවා සතර සම්පජඤ්ඤයන්ට අනුව ඒ වැඩේ සලකා බලන්නේ. භාවනා කරන කෙනෙක් ඒ භාවනාවෙන් නැගිටින්න හිතෙනවා. එහෙම නැත්නම් වෙන වැඩක් කරන්න හිතෙනවා. අන්නේ වෙන වැඩක් කරන්න ඉස්සෙල්ලා ඒ වැඩේ කරන්න ඉස්සර වෙලා මේ පරියන්කේ නැගිටින්න ඉස්සර වෙලා සාත්තක සම්පජඤ්ඤේ, සප්පාය සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, අතම්මෝ සම්පජඤ්ඤේ කියලා මම මේ නැගිටලා ගියාට පස්සේ ඒ මම මොන අර්ථයක්ද මට හම්බ වෙන්නේ. මෙතන ඉන්නකොට නම් අඩුවානේ මම කතානු කර ඉන්නවා. මෙතන ඉන්නකොට නම් මම අතපය හොල්ලන්නේ නැතුව ඉන්නවා. එළියට ගියාට පස්සේ මට මේ වගේ කතානු කර ඉන්න පුළුවන් වෙයි. එතන මේ කයින් සතෙක් මරන්න හොරකම් කරන්න නැති වගේ දුස්චරිත වළක්වගෙන ඉන්න පුළුවන්. එද මෙතන හිටියොත් නම් ඒකවත් රකින්නවා කියලා. එළියට ගියාට පස්සේ ඒ මටවත් ඒකවත් කරගන්න බෑයි කියලා හිතෙනවනම් ගිහිල්ලා ඉවර වෙලා විනිශ්චය කරනවට වැඩි ලේසි පණින්න ඉසලා හිතා බලන එක. ඒකට කියනවා සාත්තක සම්පජඤ්ඤේ කරන වැඩේ අර්ථය සලකන්නේ කියලා. ඊට පස්සේ කියනවා ඒ අපි හිතමු නෑ ඒ යන්න වෙනවා මයි කකුල හොඳටම අමාරුයි නැගිටපන් කියලා කියන එක බෙල් එක ගැහුව නැගිටින්න වෙලා. එහෙම ගියාට පස්සේ Taman මේකෙන් මේ ඉන්න පරියන්කේ මේ ආනාපාන සති භාවනාවෙන් ගැලවිලා යන්න හදන්නේ මේ මම වගේ යෝගාචරයට ගැළපෙන සප්පාය වැඩකටද නැත්නම් අසප්පාය වැඩකටද කියලා වැඩේ තියෙන ගැළපෙන නොගැළපෙනකම බලන්නේ. තමන්ට තේරෙනවා නම් මේ හිත මාව ඇදගෙන යන්න හදන කෙලෙසකට කියලා දුස්චරිතයකට කියලා පුළුවන් තරම් වැටෙන්න ඉස්සර වෙලා බයර ගන්න කියනවා. ඒ නිසා ඊට පස්සේ ගෝචර සම්පජඤ්ඤේ ගෝචරයේ වශයෙන් සරුවචනanse පෙන්වන්නේ කායනුපසනාව, වේදනානුපසනාව, චිත්තානුපසනාව, ධම්මානුපසනාව කියන අනුපස්සනාව නැත්තම් එළියට ගියා සතිය පවත්තන එකේ වැඩපිළිවෙල. Tamante මේ සතිය පවත්ත ගන්න බැරි තැනකට වැටෙනවනම් දැන දැන වෙනවනම් ඒ උනාට පස්සේ පශ්චාත්තාප වෙලා වැඩක් නැහැ. සතිය තියෙන වෙලාවේදී දැනගන්න ඕනේ මම මේ කබලෙල්ලිපට වැටෙන්න හදන්නේ. ඒකෙදි කියනවා මේ බොන මිනිස්සෙක් ඉන්නවනම් මත්පැන් බොන මිනිස්සෙක් ඉන්නවනම් ඒ මිනිස්සුට උපදෙස් දෙන්න ඕනේ බොණ්ඩ ඉස්තර වෙලා. බිවට පස්සේ මොකද වෙන්නේ දුන්නොත් ඒක වැඩි වෙන්නේ නැහැ නේ. බේතක් බොනවා නම් නිින්දට ඉස්සෙල්ලා මිසක නිින්දෙන් පස්සේ කොන්ට කියලා බෙහෙත් දීලා තියෙනවා දොස්තරලා. මේ බේත නින්දට පසු කියලා හැම ලිව්වනම් එම කොහොම හිටියේ? ඒක තමයි මේ උපදේශවල තියෙන වැඩේ කරන්න ඉස්සර වෙලා අමාරු වැටෙන්න ඉස්සෙල්ලා Taman දැනගන්න ඕනේ මේක මට අර්ථය සපේනවද මට තප්පාය තියනවද මයි ගෝචර භූමියද කියලා අපි හිතුවොත් ඒ ඔක්කොම තියෙනවා මට මේ වෙලාවදී කරන්න ඕනේ කියලා. නමුත් මේ වැඩේ අසම්මෝහ සම්පජඤ්ඤේ නැවතිල්ලේ යෝගාචරයක් විදිහට කරන්න කියලා. ඉතින් මේක හරි අමාරු මේ මේ හතරම ඕගොල්ලන්ට මතක තියාගන්න. දැන් බුරුම සෝංශ කියන්නේ මොකද්ද? යෝජනාවක්, ආරාධනාවක්, වගකීමක් ආවම යුතුය අයුතු බලන්න අයුත්තක් නම් කරන්න බෑ යුත්තට යන්න ඊට පස්සේ හැකි නොහැකි බලන්න නොහැකි නම් මොනව කරන්න බෑ කියන්නේ ඊට පස්සේ රුචි අරුචි බලන්න යුතු හැකි රුචි ගියොත් 100 100 සාර්ථකයි අපි මේ යුතුයයිතු බලන්නෙත් නෑ, හැකි නොහැකි බලන්නෙත් නෑ, රුචි අරුචි බලන්නෙත් නෑ. එන තොගේ තොගේ බාරගත්තට පස්සේ අපිට අර ඇදපන් වෛරෝ බරභාගය කියලා අදින්න බැරි කරදර සෝගයක් ඔළුවේ දාගෙන ඉසේ යත ගහ ගහ අඬවුවට කිසිසේත්ම අපිට උත්තර දෙන්න කවුරක්වත් නැහැ. ඒක නිසා අපි කරන්න පුළුවන් ප්‍රමාණය යුතු දෙයක් වෙන්න ඕනේ, හැකි දෙයක් වෙන්න ඕනේ, රුචි දෙයක් වෙන්න ඕනේ. ඒකට අජෝතනෙ කියන්නේ ඒකට අබිනිවේෂය කියන්නේ ඒට නැතිය කියන්නේත් නැහැ. ඒ නිසා යෝග ජීවිතයේ පරියන්කේදී අපි අර වගේ විවේක තැනකට ආපුවාම හිත නන්නත්තර කරගන්න නැතුව, පෑදිදියට බොරදිය දාගන්න නැතුව, අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න නැතුව ඉන්නත් කමඨාන සුද්ධ කරගන්න ඕනේ. ගෙදර ගියාට පස්සේ අපි කරා විශේෂ ආරාධනා එනවා. විශේෂ යුතුයකම් ඉෂ්ට කරන්න වෙනවා. විශේෂ ඉල්ලීම් එනවා. ඒ කොයි ඉල්ලීම ආවත් ඒක අර විදිහට සලකා බලලා මිසක්කා එනේන ඉල්ලීම හැටියට කටයුතු කරන්න ගිහිල්ලා ඒකට නතු වුණොත් අපි නිකන් අර නුවර වැවට පොරි ටිකක් දැම්ම වගේ මාළුව ගැහුවා වගේ අපේ ජීවිතේ කීරිම සංවිධානය කරගන්න හම්බ වෙන්නේ. ඒ නිසා ඒ වැඩේට Taman දැනගන්න ඕනේ වගේ හදිසියේ කුරොස් කටේවත් අත දාගන්න බැරුව වගේ හදිසි විනිශ්චයක් ගත්තොත් අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ අපේ කෙලෙස් ඔක්කොම වැඩ කරනවා. නමුත් ඉවසිල්ලේ විනාඩියක් තප්පරයක් චිත්තක්ෂණයක් ඉවසලා කටයුතු කරන්න ගත්තොත් අපිට තේරෙන පටන් අර ගන්නවා ඒ කෙලස් බලමුළුව ඇබ්බැහිය වේගයට පොඩි විරාමයක් තියලා අපිට වෙන්න තියෙන දේ ගැන පොඩි වගකීමකින් කටයුතු කරන්න. ඉතින් ਸਰවචනanse සඳහන් කරන මේ වගේ තක්කමුක්කක් ආපුවාම මිනිස්සුයෝ යෝජනාවක් ආපුවාම ආර්දනාවක් ආපුවාම එහෙම නැත්නම් ඉල්ලීමක් ආපුවාම මිනිස්සු මේවා තෝරන්න ක්‍රම පහක් තියෙනවා කියනවා. සර්වඥතා ඥානයට අහු වෙන ක්‍රම පහයි. ඒ ක්‍රම පහෙන් එකක් තමයි සද්ධාව. අපි අපි යමක් සද්ධාවෙන් පිළිගන්නවා නම් අපි ඒකෙව්ව බාර ගන්නවා මේක අපේ සද්ධාවට අයිති නැහැ කියලා අයින් කරනවා. ඉතින් ඒකනේ මිනිස්සු ලෝකේ දෙයක් ආපම තෝරන්නේ. නමුත් ਸਰවචනාංශේ සඳහන් කරනවා මේ සද්ධාවෙන් තේරුවාට ditta ධම්ම වශයෙන්ම සද්ධාවේ තියෙන ලක්ෂණ දෙකක්. Taman Tamanගේ සද්ධාව කියලා තෝරාගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. මේක මගේ සද්ධාව නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කරන දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒක කාටවත් නෑ බෑ කියන්න බෑ. ඒ නිසා අපි ශ්‍රද්ධාවෙන් කරන එක ඇත්ත. නමුත් ශ්‍රද්ධාව කියලා තෝරාගත්ත දේ තුල පුස. ශ්‍රද්ධාව නෑ කියලා විහිකරප දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. දෙක ਸਰවඥයන් සඳහන් කරන රුචිය. මේක මගේ රුචිය කියලා අපි ප්‍රෙෂර් එක තියෙන මනුස්සයා තෙල් කන්න කැමති. රුචි. මුඛ්‍යවට පස්සේ මොකද වෙන්නේ? අර කෙන්ඩෙන් ඩෙන් ඩෙන් වැඩි වෙනවා. ඒ නිසා රුචිය දිගේ ගියාට අරුචිය කියලා අයින් කරාට රුචිය තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. අරුචිය කියලා අයින් කරපු දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. තුන්වෙනි එක තමයි අනුස්සවේ අනුස්සවේ කියලා පොතේ මෙහෙම කියලා තියෙනවා මට අපේ ගුරු ආමතුරු මෙහෙම කියලා තියෙනවා කියලා අපි ඇසු විරු දේවල් අපි ප්‍රමාණ කරගෙන ගන්නවා. අප්‍රමාණ කරලා කියන ඕක මං අහලා දින ඕක මං දාන්නේ ඒ නිසා මම මේක කරනවායි කියලා කෙරුවට අසුවිරු ඥාණයට හරි කියලා ගන්න දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා තමයි නාහපු ප්‍රතික්ෂේප කරපු දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා එහෙම නැත්නම් බුදුරජාණන්සේ ආකාර පරිවිතක් කියලා එකක් පෙන්වනවා තර්ක කරලා දින පොතේ හරි කියලා හිතනවා නමුත් තර්ක කරලා දිනුවට දිනාගත්තේ දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. තර්කල පෙරදිච්ච දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් දිට්ඨි නිචානක්ඛන්ති කියලා තියෙනවා. අපිට එක එක දෘෂ්ටි තියෙනවා. ඒ දෘෂ්ටි අනුව තමයි අපි මෙහෙ වෙන්නේ. ඒ නිසා අපි ඒ දෘෂ්ටියට ගැලපෙන දේවල් හරි කියලා ගන්නවා. දෘෂ්ටියට ගැලපෙන දේවල් නැහැ කියලා විශ්කරනවා. නමුත් දෘෂ්ටියට ගත්ත දේ තුළ දැන් ලංකා ලෝකේ ජනගහණය ගත්තොත් එහෙම බර ගාන මිත්‍යා දෘෂ්ටික. නමුත් ඒ අත්තු ලේවලි දවස ගෙවාගෙන පුදුමාකාර වියදම් කරන ඒ දෘෂ්ටිය රකින්න උත්සාහ කරනවා. නමුත් සම්‍යක් දෘෂ්ටික කෙනාට පේනවා මේ මිනිස්සු අල්ලගෙන තියෙන දෘෂ්ටිය තුළ සත්‍ය නැහැ. ඒ මනස ප්‍රතික්ෂේප කරන දේ තුළ සත්‍ය තියෙනවා. ඉතින් මේ පහම මේ මේ වගේ ditta ධම්ම වේදිනේ වශයෙන් කරුණු දෙකක් තියෙනවා. අපි කොහොමද ගැලවෙන්නේ කියන ප්‍රශ්නේ අහනවා සරුවචන් හන්සේ. චංකි සූත්‍රේ බොහොම ලස්සන විග්‍රහයක් තියෙනවා. නිසා සරුවචන් කියනවා මේ පහ හරාම රවුම ගෙනියන්නේ කියලා දිගට දිගට ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන ඒ රුචිය හරහා අනුස්සවේ හරහා තර්කේ හරහා දෘෂ්ටි හරහා කරගෙන කරගෙන වටාවල් රවුම් ගානක් කරකිනකොට තමයි Tamande සද්ධාවෙන් තෝරගත්ත දේ රුචියෙන් අනුමත වෙන්නේ. රුචියෙන් අනුමත වෙච්ච දේ අනුස්සවයෙන් අනුමත වෙනවා. අනුස්සවයෙන් අනුමත වෙච්ච දේ තර්කයට අනුමත වෙනවා. තර්කයෙන් ගත්ත දේ ditthියට හරියනවා. ඊට පස්සේ ඒක ආයෙත් සද්ධාවට දාන්න ඕනේ. අන්න එහෙම කරලා තමයි අපිට බේරෙන්න පුළුවන්. ඒ නිසා මේ සංසාරේ කෙලෙස් හැදිලා තියෙන්නේ එක රැයකින් එක වැඩකින් නෙවෙයි. විශාල සංකීර්ණ ක්‍රියාවලියක් කරාවිලා තියෙනවා. අන්නේ ක්‍රියාවලියේදී අපි දැනට තියෙන මගේ රුචි අරුචිකම් ටික මගේ පෞරුෂත්වය මගේ ඇබ්බැහිය හරහාම විනිශ්චය වෙන්න ගත්තොත් කවදාකවත් මධ්‍යම ප්‍රතිපදා දකින්නවත් හම්බ වෙන්නේ අපි අනිවාර්යයෙන්ම අන්තවාදී පක්ෂග්‍රාහී වෙනවා ඒක නිසා අපිට සතියට ලක්ෂණයක් විදිහට පෙන්වන්න දෙන වෙනවා එන දේ එන විදිහට බාර ගත්තොත් පූර්ව නිගමන වලින් තොරව අර වගේ බැස ගැනීමකින් තොරව, අබිනිවේෂිකින් තොරව, නැතියකින් තොරව අපිට සම්පූර්ණ මිටඩි වෙනස් විනිශ්චයකට එහෙම නැත්නම් විනිශ්චයක් හදිසියෙ නොකර ඉන්න පුළුවන් தත්වෙට, තලතුණා தත්වෙට, අපන්නක தත්වෙටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ අබිනිවේෂය නැත්නම් ඒ අජෝසනේම නතිය කියන කාරණාවේදී හැම චිත්තක්ෂණයක් පාසම අපි තෝරන්නේ පක්ෂග්‍රාහී දෙයක් බව දන්නවනම් ඒවැනි දේ හරියටම කාරණාව තේරුම් ගත්ත මනුස්සයට නිවන් දකින්න වැඩි වෙලා යන්නේ. ඒ නිසා බාහ්‍ය දාර්චුරියට පුත්‍රජාන වහන්සේ මතක් කරේ බාහ්‍ය දාර්චුරියට දකින්න දේ දකින්න මතින් නතර කරපන් ඔක තෝරන්න බේරන්න යන්න එපා. තෝරන්න බේරන්න යනවා කියන්නේම ඔබේ රුචියට, ඔබේ මතියට, ඔබේ පෞරුෂත්වයට ඉර දෙනවා දකින්න දේ දකින්න මතින් නැතර අහපු දේ අහන මතින් නැතර මුතේ කියන කියන නාසය ගඳ දිව රස කය පහස කියන මේ දේවල් වලින් ওই ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව ලැබෙන දෙයට එහයින් හිතල මතලා ගන්න දෙයක් නැහැ හිතන මතල හැම වෙලාවකම එන්නේ අබිනිවෙෂණය හිතට එන දේ හිතන මතින් නැතර කරනවා ඉතින් මේක කිව්වහම තේරෙන්නේ නැහැ මේ දෙමලේ අපිට හිතපුවාම අපිට මේ රූපයක් දැක්කහම අපිට හිතෙන්නේ ඒක තියාගන්න කියලානේ ෆොටෝ එකකුත් අරන් ලුක් කරලා ගෙදර පිටිය ගහගන්නනේ අපිට හිතෙන්නේ ඉවර කරන්න නෙවෙයිනේ නමුත් කැමරාවක් රූපයක් දකිනකොට වගේ කැමරාවට රූපේ දැක්කයි කියලා ආශාවක් එන්නෙත් නැහැ තරහක් එන්නෙත් මේ පටිගත කරන යන්ත්‍රයකට මේ වචන ඇහුණයි කියලා ඒකට ධර්ම ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ ඒ නිසා මේ නැත්තම් මේ මේ යන්ත්‍රේ මේ වෙනකොට සෝවන් වෙලා තියෙන්න ඕනේ මේක අහලා තියෙන බණ පටන් ගත්ත දවසේ අද වෙනකන් කියපු ටික නිකන් හරි තේරුම් ගන්න වෙනවනම් සෝවන් වෙන්න ඕනේ. මට හොඳටම විශ්වාසයි මේ කිසිම කෙලෙසයක් කරගනත් නැහැ පිනක් කරගනත් නැහැ. කන කියන්නේ මේ අන්තරේදී මොකක්වත්ම වෙනසක් නැහැ. නමුත් අපි අභ්‍යෝසනය කියලා කියන්නේ අපිට කන්ට එන හැම දෙයක්ම තෝරනවා බේරනවානේ. ඒ වගේම ඇහ කන නැ කන නාසය දිව ඒ හැම දෙයකින්ම එන දේ කොච්චර තෝරනවද කියනවනම් අපි ඊගාව චිත්තක්ෂණයට හිත පිරිසුදු නැහැ. ඊගා චිත්තක්ෂණයට මේ චිත්තක්ෂණේ තිබුණු පශ්චාත්තාප, සන්තෝෂ ඊගා චිත්තක්ෂණේ කෙලසෙන. අපිට දකින්න දේ දකින්න මතින් නතර කරන්න පුළුවන් ඊගාට එන චිත්තක්ෂණයට අලුතෙන් මොන දෙන්න පුළුවන්. අපිට කවදාකවත් බෑ ඒකට කියනවා භව නිට්ටිය කියලා. මේ චිත්තක්ෂණේ තියෙන කුණු, මේ චිත්තක්ෂණේ තියෙන කෙලස් එහා චිත්තක්ෂණයට කෙලසන. කොනක් කනවා. ඒ කොන යන්නේ මේ දැකපු දේවල් ගැන නැවත කල්පනා කරන්න යන්නේ. අහපු දේවල් මත දිගින් දිගට අර හරක් දවල්ට කාලා රැට වමාරලා කන්නේ. අන්නේ වමාරා කෑම නිසා මේක සිද්ධ වෙන්නේ. ඒ වගේම අඟට දැනෙන හැම දෙයක්ම අපි කොනක් තියාගන්න. හිතට දැනෙන හැම දෙයක්ම විනිශ්චය කරන්න හදන. විනිශ්චය කිරීම පැත්තක දාලා අර විදියට තේරෙන්නේ නැත්නම් දිත්තේ දිත්තමත් タン තේරෙන්නේ නැත්නම් බුදු මේ බුදුජානකගේ වැදගත් ශ්‍රාවකෙක් කියනවා රූප දැක්කට කණෙක් වගේ හිටපන්. නොදැක්කා වගේ හිටපන්. කනට ඇහුනට බීරෙක් වගේ හිටපන්. ඒ වගේම නාසයට, දිවට, කයට දැනුනට මූඩෙක් වගේ, බම්මණෙක් වගේ හිටපන්. උඹට මේ වෙනදී සම්පූර්ණ අසාධාරණ වුණාට දැක් මෝඩෙක් වගේ හිටපන්. බේරෙන්න බැරි නම් මලමිණියක් හරි වෙලා හිටපන්. මොකද අපේ හිතත් කැමැති, අපේ යාළුවොත් කැමැති අපි ඉක්මනට පැනලා දෙනවා. පැනලා දීපු ගම වෙන්නේ මොකද්ද? අජෝසනයක් සිද්ධ වෙනවා. අපේ අර පළපුරුදුකන් දිගේ ගිහිල්ලා ආහක යන අධිකරණයකින් පවුරව ගන්න. ඉතින් මේක දිහා බලනකොට මේ විවරණයට උඟ දෙනෙක් චෝදනා කරනවා ආත්මార్థකාමී. මේ තමන් බේරෙන්න මම කියනවා ආත්මార్థකාමී වෙලා හෝ බේරෙන්න පුළුවන් නම් මහා පුරුෂයෙක් කියලා. එහෙම හරි කළ බේරෙන්න පුළුවන් නම් මහා පුරුෂයෙක් මොකද අපේ හිත මේකට විරුද්ධ ගොඩාක් වංචනික ධර්ම ක්‍රියාත්මක කරනවා. මේකට විරුද්ධව ෂට මායාවී ධර්ම ක්‍රියාත්මක කරන ඒවට පේන්නේ මේක මේ අනුකම්පාවෙන් කරනවා පරහිත කාමීව කරනවා නමුත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අත්තට්ඨ වඤ්ඤා අසුචි මනෝ සාඹෝය කොරන්නේ උඹට වාසියක් තියෙනවා නම් විතරයි මං අපච්චි නැති වෙච්ච වෙලාවේදී පුදුමාකාර විදිහට ඇඬුවා මේ කලන්ත හැදෙනවා මේ වැටෙනවා මේ කලන්ත හැදෙනවා මේ වැටෙනවා ඊට පස්සේ මට වැඩකුත් නැහැ මේ ජීවිතය කියලා හිතුවට පස්සේ මම සුබතරාමයට ගියා පස්සේ එතන හිටපු ඒ දවසේ හිටියා ඔය නාරද තාපස්තුමා එතුමා නිකන් මේ වගේ ඉන්න ගමන් කිව්වා යමෙක් මරණයට පස්සේ අනික් මිනිහා අඬන්නේ වෙච්චි පාඩුවේ තරමට කියලා. මට වාසවිලි ලැජ්ජාවක් ආවා මම මොකද සෑහෙන්න ඇඬුවා ඒ දවස්. මට ඉතින් අප්පච්චි නැතුනට මොකද්ද මට වෙච්ච පාඩුව කියලා. නමුත් මට හිතුනේ මේ අප්පච්චිට ලෙඩ වෙන්න දෙන්නෙත් නැහැ මැරෙන්න දෙන්නෙත් නැහැ කියලා මේක මම අල්ලාගෙන තිබුණු අල්ලාගැනීලේ රඟ පිළිකාවක් හැදලා මරනවත් මම ඒ තරම් ඇඬුවේ මගේ ජීවිතේට තියෙන මගේ ආත්මෙට තියෙන මගේ මාන්නෙට තියෙන මගේ තෘෂ්ණාවට තියෙන ආසාවට මිස අපච්චිට තියෙන ආසාවක් නෙවෙයි. ඒක නිසා මලකෙවල් වල මිනිස්සු ඇඬුවේ නැත්තම් නිකන් මොකද මොකද වගේ. ඒ නිසා මිනිස්සු ගෙන්නලා හරි අඬවනවා. මොකද ගෙදර ඉන්න මනසට අර ප්‍රේමයක් තිබිච්ච බවක් පේන්න අඬවනවා. ඒ මගේ යාළුවෙක් හිටින යුනිවර්සිටි එකේ කියනවා දැන් කාලේ මිනිස්සුયો ඒ අම්මා තාත්තා මැරිච්චාම අඬන විදිය දකින්නකොට අම්මලා තාත්තලා මිනිහ නැගිටලා එන්නේ එනවා යකෝ බලනකොට මුන් අපිට ආදරය කරලා තිනවා කියලා හිතෙන්නේ එදාටලු ප්‍රශ්න වෙලා තින්නේ අඬනකොට ඉංග්‍රීසියෙන්ලු අඬන්නේ අම්මලා තාත්තලා ඉංග්‍රීසි තේරෙන්නේ අම්මපා නැත්තම් ඒ කියන වචන උන්ට අහලා ඉන්නකම් කැත්තෙන් පොල්ලෙන් හලකලා මැරුණාට පස්සේ බුදු අම්මේ කියලා අඬනකොට තේරෙනවා නම් මිනිහ නැගිටී කියලා තියෙනවා අර ඉංග්‍රීසියෙන් අඬන නිසා තේරෙන්නේ නැති හින්දා නිකන් ඒක වල්පල් වෙලා යනවා. එහෙම ජෝක් එකක් මේ ලෝකේ තියෙන්නේ. ඒ නිසා හොඳට වැඩක් කරනකොට කල්පනා කරලා බැලුවොත් අපි මේ නටවන්න හදන්නේ නලවන්න හදන්නේ අපි හිතනවා නම් ලෝකේ රැවටෙනවයි කියලා. ඇත්තටම බර ගානක් රැවටෙනව ਸਰවචනසේ අභීත සිංහයෙක් වගේ මහා වීර පුරුෂයෙක් වගේ කියනවා උඹ ඉස්සලා රැවටෙන්න තුඹට කවදාකවත් ලෝකේ රවට්ටන්න බෑ. ඒ නිසා ඔය රැවටිල්ල පැත්තක තියලා එන දේ එන හැටියෙන් බාර ගන්න වෙන දෙයට පැනලා විනිශ්චය කරන වෙනුවට අපන්නක ප්‍රතිපදාව නැත්නම් සාමීච ප්‍රතිපන්න කියලා කියන සබහ මොකද්ද ගන්නෙ මම කැමති කියලා පැත්තකට වෙන එකයි තියෙන්නේ. සාමීචයට එක වෙලා නිකන් ඉන්නේ. අරණ ප්‍රතිපදා කියන්නේ රණ්ඩුවට යන්නේ. රණ කියන්නේ රණ්ඩුව ඕන දෙයක් වෙච්චාවයි ඒකට අටුවාව පෙන්ලා දෙන්නේ අවිරුද්ධ ප්‍රතිපදා. ඕන කෙනෙක් කරන දෙයකට විරුද්ධ නොවුණයි කියලා කවමදාකවත් දඬුවම් කරන්න බෑ. විරුද්ධ වීමට කියන්නේ ප්‍රතික්‍රියා කරනවා කියන්නේ. නිසා භාවනා කරනකොට තමන් කරා සද්ධාව ඇති වුණත් නැති වුණත් ප්‍රතික්‍රියා කරන්න එපා. තමන් ළඟ හොඳට වීරිය ආවත් නැති වුණත් ප්‍රතික්‍රියා කරන්න එපා. හොඳට සතිය තියෙන නැත්නම් සතිය සම්පූර්ණ නැත්තර වෙලා තියෙන ප්‍රතික්‍රියා කරන්න එපා. හොඳට සමාධිය තියෙන නැත්නම් සමාධියට හිත වික්ෂිප්ත වුණා ප්‍රතික්‍රියා කරන්න. හොඳට ප්‍රඥාව තියෙනවා මෝඩකම අනිත් පැත්තෙන් තියෙනවා ප්‍රතික්‍රියා කරන්න නැතුව හිටියොත් අර නැති වෙච්ච ශ්‍රද්ධාව ඇති වෙන්න ඉඩ තියෙනවා ප්‍රතික්‍රියා කළොත් වෙන්නේ මොකද්ද හිත පශ්චාත්තාප වෙලා මානසික අසහනයක් බවට ආතතියක් බවට පත් වෙන නිසා අජෝසනයක් නැති මනුස්සයාට කවදාකවත් අසහනයක් නැහැ කවදාකවත් මානසික ආතතියක් නැහැ මානසික ආතතිය අසහනේ ෆ්‍රස්ට්‍රේෂන් කියලා කියන්නේ. ඔක එන්නෙම අපි මේක පැත්තක් දිනන්න ඕනේ කියලා තමන්ගේ ගන්න නැතිය නිසායි මති මතිය නිසායි නමුත් මේ මති මේ නතු මේ ගෙවැදීම් මේ ජීවිතය අපි පුරුදු කරගත්ත නරක ඇබ්බැහි මිස මුළු සංසාරයටම බලපාන හොඳ නරක කියලා දෙයක් නැහැ. අපි ඉපදිච්ච පරිසරයට ඉපදිච්ච සංස්කෘතියට අනුව අපි හොඳ නරක තෝරපු දවසේ ඉඳලා අපි කඩුවක් අතර ගත්ත ගහලෙක් වගේ අරක හොඳයි මේක නරකයි කියන්නේ. ඒ හැම දෙයකම කර්ම රැස් නිසා අපි අඩු ගානේ Taman ඉදිරිපත් කරගත් අරමුණ නිශ්චල වෙච්ච වෙලාවක, තැම්පත් වෙච්ච වෙලාවක, කුප්පන් නැති වෙලාවක, විවේකයක් දීප වෙලාවක, සාන්තියක් දීප වෙලාව උත්සාහ කරන්න ඕනේ මොනම දෙයකටවත් නැති භාවයක් ඇති කරන්නේ නැති මේ චිත්තක්ෂණය හැකිතාක් පවත්වාගෙන යන්න ගියොත් ඒ හරහා මුළු ජීවිතේ පුරාවට තියෙන හිතේ ගතේ තියෙන අර මානසික අසහන දැඩි දැඩිකම් දුරුවන් කරගෙන සුවසේවාවකට වැඩෙනවා. ඒ මිනිස්සෙකුට එහෙම නැතියක් අජෝසනයක් අභිනිවේෂණයක් නැති මිනිස්සෙකුට පමණයි ලෝකේ තව කෙනෙක් පිළිබඳ විනිශ්චය කරන්න අයිතියක් තියෙන්නේ. ඒ සබුරුම ස්වාමීන් වහන්සේ කියනවා හැම විනිශ්චයකාරයෙක්ම සතිපට්ඨාන භාවනා කරලා නැත්නම් එකක් කියන ගන්න තීන්දුව ඔක්කොම බොරු කියන. විශේෂයක් වශයෙන් කියන්න පුළුවන් නඩුකාරයෝ භාවනා කරන්නෙම නැහැ. වැඩ ඒගොල්ලන්ට ඉව කරගෙන ඉන්න වෙලාව නැහැ. ඒගොල්ලන්ට පොත කියවන්න තියෙනවා. ඒ පොතේ තියෙන හරියක් තියෙන ඉතිහාසය පුරාට කරපු කුප්ප වැඩ ටික විතරයි. <laughs> මුළු ඉතිහාසය පුරාවට තියෙන රජුරවන්ට පක්ෂග්‍රාහී වෙච්ච ටික විතරයි. නීති පොත කියන්නේ ඒකට. ඒ නිසා භාවනා කරන මනුස්සයෙක් ඇත්තට මම හිතන්නේ නීති පැත්තට යන්නේ එකක් නැහැ. මොකද නීතිය කියලා කියන්නේ අනුන්ගේ කුණු කන්දල් වලට පවුරව ගන්න වැඩක්. ඒ නිසා සරුවචන් වහන්සේ කවදාකවත් කිසි කෙනෙක් ගැන විනිශ්චය කරලා නැහැ. ඒ ගැන මුළු ත්‍රිපිටකයම කියපු ඕල්ඩන්බර්ග් කියන මනුස්සයා කියනවා මුළු ත්‍රිපිටකයේ පුරාම කිසිම තැනක අයිතිවාසිකම කියන වචනේ නැහැ. අයිතිවාසිකම් සඳහා සටනක් එහෙම නැත්නම් මේ ව්‍යාපාර, කර්ජන තර්ජන ව්‍යාපාර, දේශපාලනයක් කිසි තැනක ගෑවිලා නැහැ. මොකද අජෝසනයක් නැහැ. එන්නේ වෙන්නේ පටිච්චසමුප්පාදයක්. හේතු කරුණු සහිතව දෙයක් වෙන්නේ අපි මේ දඟලලා ඒක එහෙම කරන්න ගියාට ගඟක් කවදාත් උඩහට හරවන්න බෑ. ඉර නගින එක කවදාකවත් බටහිරින් වෙන්නේ නැහැ. ඒ නිසා නැගිටින්න තමයි ඊට පායන්නේ කියන එක බාර අරගෙන ඒකට අනුව අපි හැඩ ගැහෙනවා මිස එන පරිසරය වෙනස් කරන්න හදන හැම වෙලාවකම අපි පරිසරයෙන් බැට කරනවා. අද විද්‍යාවෙන් කරලා තියෙන ඕසෝන් ලේයර් එක නැති කරගෙන තියෙනවා. ග්ලෝබල් වර්මින් කියලා මේක රත් වෙන්න පටන් ගන්න තියෙනවා. පරිසරය කියලා සගන තියෙනවා. මනස කියලා සගන තියෙනවා. ඒත් කමක් මේ මේ මේ කැත මේ ප්‍රවණතා පහක් දැනගෙන මොනම තාලෙන්වත් නතර කරන්නේ නැහැ. හොඳටම දන්නවා යන්නේ නරකතට කියලා. කොහොමද නතර කරන්නේ? කන්දක මහ ගලක් උඩ තියෙන ගලක් කන්දෙන් ගුරුල් කරලා පෙරලන්න පටන් ගත්තට පස්සේ ඒක ගන්දනව තලාගෙන යනවා මිසක මොන යකටවත් නැත කරන්නේ. නැත කරන තියෙන ගල පෙරලන්න ඉස්සලා නැතර ඒක පුද්ගලිකව කරතයි. ඒක ජන විඥානය කරන්න පුළුවන්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒ නිසා භාවනා කරන කෙනා දැනගන්න ඕනේ. ඒ වගේ Tamange හිත නැති භාවයකටපත් වෙන්නේ නැතෝ පස්සද්ධියකටපත් වෙලා. අබිනිවේෂණයකට බැස ගැනීමකට යන්නේ නැතුව අජෝසනයකට යන්නේ නැතුව පවත්වන්න පුළුවන් නම් එතන මම යන්නේ. මම ඉන්න හැම වෙලාවෙම ඇඟිලි ගැහිම් කරනවා. මාන්නේ තියෙන හැම වෙලාවෙම ඇඟිලි ගැහිම් කරනවා. තණ්හාව තියෙන හැම වෙලාවෙම ඇඟිලි ගැහිම් කරනවා. ඒ නිසා යම් අවස්ථාවක හිතේ විස්රාමයටපත් වුණා නම් විවේකයටපත් වුණා නම් උදේකලාටපත් වුණා නම් එතන කෙලස් බලමුලෝ සෑහෙන දුර්වල වෙලා තියෙන අන්නේ වෙන චිත්තක්ෂණේ දිගට පවත්නවා යනවා කියලා කියන්නේ මූල ධර්මානුකූලවත් අපිට පෙන්ලා දෙන්න පුළුවන් ਸਰවඥාන්සේ අදහස් කරපු දෙයක් මෙතන වෙලා තියෙනවා. ඒ වගේම තමන් කරෝ ප්‍රයත්න නිසා යම් යම් අවස්ථාවල භාවනා එතෙන්ට එන නිසා මේ කරන භාවනා ප්‍රතිඵලයක් තියෙනවා කියලා තේරෙනවා. ඒ වගේම මතක තියාගන්න මේ කියන්නේ නිවන නෙවෙයි. මේකෙන් පේනවා Tamanට පින තියෙන බව, භව සම්පatti තියෙන බව. ඊට පස්සේ gedara doreedi වැඩවලදීවත් අර වගේ දැඩි මතධාරී වෙන්නේ නැතුව මෙයමයි සත්‍ය අනික බොරුයි කියන දැඩි මතධාරී වෙන්නේ නැතුව අවිරුද්ධ ප්‍රතිපදාව කරගෙන යන්න ගියොත් මම හිතනවා එක ගෙදරකට එකෙක් භාවනා කරුවොත් ඇති කියලා. ඒක මුළු කන්තෝරුවකටම එකෙක් භාවනා කරපෙක හිටියොත් ඇති. ඒක හරියට මේ හොඳ ඔය දැන් තියෙන ගණන් වාහන තියෙන ඒ වාහනේ shock absorber එක වගේ තමයි. ඒ මනසයා එන ඔක්කොම කම්පන චංචල තමන්ගේ හිතට ගන්නවා මිසක් තව කාටවත් දෙන්නේ නැහැ. කොච්චර දුකක් වින්දත් කොච්චර කරදර වින්දත් කාටවත් අඟවන්නවත් කරන්න ඒවා කාගෙන එහා පැත්තට දෙන්න තු යනවා. ඒ නිසා භාවනා කරන මිනිස්සු කොච්චර හොඳ shock absorberද කියලා කියනවනම් ඒ වාහන හරි ගණන්. ප්‍රගප්තෝරත ඒ සස්පෙන්ෂන් සිස්ටම් එක තමයි වාහනේ ගණන්ම කෑලේ නිසා අපි මේ කරන බාහනා කවුරු හරි කියනවනේ ආත්මార్థකාමී කියලා කට කහනවට කියන කතාවක් මිසක් බාහනා කරන මනුස්සයා ඉන්න පරිසරයේ පවා නිවෙනවා සැනසෙනවා. අපි ඊයේත් මතක් කරගත්ත විදිහට නිබ්බුතානූන සාමාදා නිබ්බුතානූන සාවිතා නිබ්බුතානූන සානාරී යස්සයන් ඉදිසෝපති කියලා එචා හිතන්න එපා ඒක ආත්මార్థකාමී වැඩක් කියලා ඒ වගේම හිතන්න එපා මේ මම නතර කරන්න හදන්නේ මගේ හිතේ අජෝසනය කියලා. ඒ අජෝසනේ බැස ගැනීම, ගෙවැදීම අවබෝධ කෙරුවොත් අපිට ඉන්න ඔක්කොම අපේ යාළුවෝ ඇයි මේ වැඩ කරන්න කියලා තේරෙයි. ඇයි මේ දේශපාලනඥයෝ මෙච්චර අනේ මිනිස්සුගේ ඇස් වහගෙන කරන්න හදනවා කියලා කරන්නට නාඩගම ඔය ආර්ථික විශේෂඥයෝ කරන හදන පිස්සුව ඔය සමාජ විද්‍යාඥයෝ ගෙදෙට්ට මර්ගාතේ ලෝකෙට ප්‍රකාශ කරන දේ ඒ මිනිසුන්ට දැනෙන දැනුමින් තමයි. ඒ නිසා යාට හොඳට සමාජයත් එක්ක ජීවත් වෙනකොට තේරෙනවා මේ මනුස්සයා මේ දේ කරන්නේ ඇයි කියලා. ඒක හදන්න යන්නෙත් නැහැ. නමුත් යන්තම් කොහොම හරි කළා මම බේරුණානේ කියලා ඒක දිනු කරගෙන යනකොට මේ මනුස්සයාගේ නිකුත් වෙන යහ කම්පන වේග මුළු පරිසරයටම සමාජයටම නිස්සද්ද බණක් වෙනවා. ඉබේම කට්ටියට තේරෙන්න පටන් ගන්නවා. ඒක තේරෙන්නේ බෞද්ධයන්ට විතරක් නෙවෙයි අබෞද්ධයටත් තේරෙනවා. අඩු ගන්න පොඩි දරුවටත් තේරෙනවා. හැප්පෙන්නේ ප්‍රතික්‍රියා කරන්න නැති චරිතයක්. ඒ තැනකට සාන්තියක් ගෙන දෙන නිසා භාවනා කරන හැම කෙනෙක්ම ඒ ලැබුණා වූ පුංචි හෝ කමන්නයි අත්දැකීම මුළු ජීවිතේ මුළු සංසාරේ උපයාගත් වටිනාම දේ වශයෙන් සලකලා ඒක දියුණු වෙන තාලට ජීවන රටාව සකස් කරගන්න. එවැනි දියුණු වෙන වැඩෙන පරිසර මේ පරියන්කයට සකස් කරලා දෙන්න. සක්මන්ට සකස් කරලා දෙන්න. එදිනදා ජීවිතේ කටයුතු කරනකොට කාගෙන්වත් අහන්න ඕනේ මම ඉස්සරහට දැනන්නේ පතර දැනන්නේ. තමන්ටම කාලානුරූපව වැටෙයි. අන්නේ වෙනි වැටීමක් නිසා දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා